හොඳයි පින්වත්නි එහෙමනම් අද ධර්ම දේශනාව මුල් කරගෙන මේ පින්වතුන්ට යම් හෝ දහම් ගැටලුවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඇනවද අතසේ මක් කළ තිබෙන ඔබගේ දහම් ගැටලු ඉදිරිපත් කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි මාවත් ඇහෙනවද බඳු ජීව මහත්තයා ඇහෙනවා ස්වාමීන් වහන්සේ. හරි. මේ දැන් අද දැන් මේ දේශනාව තුල සම්පූර්ණයෙන්ම කියවෙන්නේ අනුසය මට්ටමින් අපේ සිත් තුළ ක්‍රියාත්මක වන කෙලෙසයන්නේ. ඇත්තටම ඉතින් අපිට හඳුන ගන්න වෙන්නේ නම් උඩට ආවට පස්සේ තමයි. මොකද අනුසය මට්ටමේදී ඔව් අනුසය මට්ටමේදී අපිට අඳුර ගන්න බෑ. ඒක නිකන් අර මණ්ඩි වගේ තියෙන්නේ. අපි ඒවා ප්‍රකාශ වෙනකොට තමයි අඳුර ගන්න වෙන්නේ ආ දැන් නම් මේක පහළලා අරක පහළ වෙලා කියලා. ඉතින් අර වෙන් වෙන් වශයෙන් අඳුර ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒක උඩට ආවහම තමයි. ඔව් එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් සතර සතිපට්ඨානයක් වඩාගෙන ගිහිල්ලා ධම්මානුපස්සනාව තුලත් කාලයක් ඉඳලා දැන් අපි සිතුවිල්ලක් ඇති වෙනකොටම ඒක සිත අතහැරලා දාලා විදාස් වෙන ස්වභාවයක් අපි අත්දැකලා දැන් එහෙම ආවහම දැන් මේ වගේ ස්වභාවයෙන් කෙලස් වල මේ ස්වභාවයක් තියෙනවා කියලාවත් දැන් මේ ඇත්තටම හඳුනා ගන්න අවස්ථාව. ඒ කියන්නේ අපි ඒවා මෙතෙක් කල යටපත් කරගෙනද එහෙමනම් මේ මග ඇවිල්ලා තියෙන්නේ කියලා නිකන් පොඩි සැකයක් ආවා මොකද මේ අපි සතර සතිපට්ඨානය තුල සතිය පිටවාගෙන ඇවිල්ලා ධම්මානුපස්සනාව තුල කාලයක් ඉඳලා එතකොට සිත කිසිම සිතුවිල්ලක් ඒ කියන්නේ මොකක්ම හෝ සිතුවිල්ලක් ඇති වෙනවා නම් ඒක මහා දුකක් හැටියට දැකලා එතනදිම අතහැරලා දාලා දැන් සිත නිදහස් වෙච්ච ස්වභාවයක් තියෙන්නේ. හ්ම් හ්ම්. එතකොට අපි මෙතෙක් ආවේම නම් මේ වගේ කෙලෙස් යටපත් කරගෙන දෝ කියලා නිකන් පොඩි සැකයක් මම වුණා මේ දේශනාව අරන් ඉන්නකොට ඒක ඇත්තම යටපත් කරනවා යටපත් කිරීම කෙසේ වෙතත් අපි විටින් විට හෝ මේ කෙලෙස් වලට අහු වෙලා කෙලෙස් වල වහල් භාවයට ලක් වෙලා තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි අනිත් අයත් එක්ක කටයුතු කරද්දී එක්ක අඩදබර ඇති වුනේ, හිත අමනාපකම් ඇති වුනේ, අපේ හිත කෙලෙසුනේ, අපේ හිත දුකටපත් උනේ. ඉතින් ඒ ඔක්කොම සිද්ධ වුණේ ඉතින් මේ කෙලෙස් අපිට ඒ විදිහට හඳුනගන්න බැරි වුණා මුල් අවස්ථාවේදීම. ඒ නිසා ඒවා සෑහෙන දුරට ගියා. ඒවා ඒවා සමහරලාට ඔන්න වීතික්‍රමණය මට්ටමටපත් වුණා. ඉතින් අපි කෙලෙස් ගොඩක් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ සතිපට්ඨානයක් වඩන්න පටන් ගත්තට පස්සේ හැබැයි ටික ටික අපි ඒක පිරිසුදු කරගෙන ඒවා වළක්වාගෙන තව තව ඉන්ද්‍රිය සංවරයත් ඉතින් ශක්තිමත් කරගෙන එහෙම යනකොට කෙලස් වල අඩුවීමක් පෙන්눔 කරනවා. අනිවාර්යයෙන්ම. ඒතකොට ඒ නිසා යම් සහනයක් හිතේ පහළ වෙනවා. දැන් එතකොට දැන් අර තවදුරටත් ඉතින් ඒ ඒ යන ඉදිරි ගමන තවදුරටත් සාර්ථක කරගන්න නම් අපි අර හිත ගැන තව තව අවධානයෙන් ඉන්න ඉන්න හිත ගැන විමසන්න විමසන්න එතකොට තමයි මේ කෙලෙස් ගැන ටිකක් ගැඹුරෙන් අවබෝධයක් ඇති වෙන්නේ නැත්නම් සූක්ෂම වැටහීමක් අපිට පහළ වෙන්නේ මොකද අපි මුල් කාලේදී එච්චර තයක් ඉතින් තේරුම් නැහැ අපිට දැන් ඉතින් සමාලාට උත්සාහ කරලා බලන්න පුළුවන් මේ දහම් කරුණු තේරුම් අරගෙන ඉතින් මෙහෙමත් දේවල් තියනවාද මෙහෙමත් දේවල් වෙනවද දැන් ඒ කියන්නේ ඒක තමාලාට අර බරපතල අන්දමකින්ම නෙමෙයි දැන් සිද්ධ වෙන්නේ හැබැයි ඊට වඩා බොහොම සූක්ෂම මට්ටමකින් දැන් මම නිකන් දීපු එක උදාහරණයක් මම කිව්වේ දැන් අපි හිතමු අපි තවත් කෙනෙක් එක්ක කතා බහ කර කර ඉඳද්දී අපි තුමු දැන් අපිට තේරෙනවා යාට හොඳට කතා කරන්න පුළුවන් හොඳට යමක් ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා දැනුමක් තියෙනවා සමහරවිට මටත් වඩා යා ඉස්සරහෙන් ඉන්න ඔන්න වගේ සමහරවිට අපිට හැඟෙනවානේ අන්න ඒ බඳු තත්ත්වයකදී අපේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? මෙයා කෙරෙහි මගේ හිතේ දැන් ප්‍රසාදයක් පහළ වෙනවද මේ තියෙන හැකියාව පිළිබඳව මුදිතාවක් පහළ වෙනවද සතුටක් ප්‍රසන්න බවක් පහළ වෙනවද නැත්තම් මේ හැකියාවම නිකන් යටපත් කළා මේක නොසලකා හැරලා අවඥාවට ලක් කළා මේක නොපිලිගෙන ඉන්න ගතියක් මගේ හිත ඇතුලේ නිකන් බුරබුරා එනවද කියලා නිකන් අපි ගැනම විමසලා බලන්න පුළුවන්. ඔන්න වගේ නිකන් අර බලත හැකි අපි යම් යම් සංසිද්ධීන් හරහා යනකොට සිදුවීම් හරහා යනකොට මේ හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අර හිතේ තිබිච්ච පිරිසුදු භාවය නැත්තම් ඒ අපපතිත්‍ිත ස්වභාවයෙන් කොහෙවත් නොත මේ කොහෙවත් නොපිහිටි ස්වභාවය රැකගෙන පිරිසුදු භාවය රැකගෙන අපිට මේ ඇසුර මේ කතා සංලාපය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ආයෙත් ගිහිල්ලා හිත නිකන් වර්ණ ගැන්වෙනවද? ආයෙත් නිකන් හිත ගිහිල්ලා කෙලසෙනවද? අර වගේ නිකන් අප්‍රසාදයක් අපහසුතාවයක් හිත ඇතුලේ පහළ වෙනවද කියලා අර කෙලෙස් වල ඡායාවන් අපේ හිත ඇතුලේ පහළ වෙනකොට අඳුන ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඉතින් අපි සෑහෙන අවධානයෙන් අපේ හිතේ පිරිසුදු භාවය රැකගෙන කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට සමහරවිට ඒ වගේම දැන් තියෙන ස්වභාවය අනුව පිරිසත් එක්ක මුහු වෙන්න කතා බහ කරන්න ඒවට નિરાයාසයෙන්ම සිද්දේ කැමැත්තක් නැති ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක එක සබ්ජෙක්ට් ඒවට ඇත්තටම සිත කැමති නෑ. හ්ම්. දැන් ගෙදරට එන අය පිරිසක් ආව නමුත් ඒ අයගේ විෂය කරුණු ඉතින් ඒවා ගැන ඇත්තටම කතා කරන්න එහෙම කැමැත්තක් නෑ. නමුත් ඒ අයට සංග්‍රාමන් එහෙම කරන දේවල් ඒවා කිසි ප්‍රශ්නයක් නෑ ඒවා කරනවා. නමුත් අර එතකොට ඒ වගේ අපි දැන් සිත ඒ වගේ ස්වභාවයක් ඉල්ලන කොටත් එතකොට අපි කරන්නේ එතකොට එහෙමනම් ඒ කෙලෙස් වලට මතුවෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව නැති කර ගැනීමක්ද දැන් නැත්තම් එතකොට මොකද අපි මේ වගේ අවස්ථා මග හරිනවා නම් එතකොට අපි ඒක සිතපරි දැන් ඒක මග හරින්නේ ඔව් ඇත්තටම ඔය වගේ ස්වභාවයකදී කොහොමද ක්‍රියාත්මක කළ යුත්තේ ඔව් ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ඇත්තටම දැන් ඔතෙන්දී ඇත්තටම අපි යම් පමණක සමබරතාවයක් කොහොමද පවත්වන්නේ? දැන් එක පැත්තකින් මේ බන්දුජීව මහත්තයා කියන වගේ අපිට තියෙනවා හිත කෙලස් ඇති වෙන තත්වයන්ගෙන් මුදවාගෙන රැකගෙන වළක්වගෙන ජීවත් වීමේ උමනාවකුත් තියෙනවා. මොකද ඒකත් ඉතින් අවශ්‍යයිනේ දැන් දැනට හිතේ තියෙනවා පිරිසුදුකමක්. ඒ නිසා අපි අනවශ්‍ය විදිහට අනවශ්‍ය තැන්වලට ගිහිල්ලා අනවශ්‍ය කතා සංලාපයන්ට පැටලිලා මේක මේක කෙලස ගන්න අවශ්‍ය නැහැ. ඒක අනිවාර්යෙන් අපි අපේ හිත අවධානයෙන් රැක ගන්නත් අවශ්‍යයි. ඉතින් ඒකමනේ අපි සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ වගේ අපි දේවල් වලින් කතා කරානේ. ඒ කියන්නේ අපි දෙයක් කරද්දී, අසුරක් කරද්දී, අඩක් කරද්දී හිතන අපි පොඩ්ඩක් විමසා බැලීමක් කළා. මේක ගැළපෙන දෙයක්ද? මගේ හිත කෙලසෙන දෙයක්ද කියලා නිකන් බලලා තමයි එනම් අපි ඉදිරියපත් වෙන්නේ. අපි හිතමු දැන් එහෙම වෙලාවක් නැති වුණා. මාකරේ දෙකට සම්බන්ධ වෙන්න වුණා. අපිට එහෙම දෙයක් කරන්න විදිහක් නැහැ. අපේ අනසක යටතේ නැහැ. හැබැයි අපිට කතා සංවාදයකට මැදිහත් වෙන්න සිද්ධ වුණා. එතෙන්දි කොහොමද දැන් මේ හිත ක්‍රියාත්මක වෙන්නේ? මොකද හැම වෙලාවටම සමහරවිට බැහැනේ මේ අපිට අපිට ඕන විදිහටම කටයුතු කරන්න. ඇතැම් වෙලාවට අකමැත්තෙන් අපේ ඌමනාවක් නැති වුණත් සමහර විට යම් යම් සිදුවීම් වලට සිද්ධ වෙන්න මේ පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා. බසයක දියද්දී නැත්තම් වාහනයක යද්දී ඉතින් අපි අපිටම අපිට කාගෙන් හරි ලිෆ්ට් එකක් හම්බ වෙනවා. එයා කියවන්නේම අනවශ්‍ය දේවල්, කතා කරන්නේම අනවශ්‍ය දේවල්. යනකම් එනකම් ඒවා කතා කරනවා. කොහොමද අපේ හිත ප්‍රතික්‍රියා දක්වන්නේ? නැත්තම් අපිටම එයා එයා අපිට වඩා ගුණවත් කෙනෙක්. එයා දැන් ඉතින් කතා කරනවා. ඒතර අපි අපේ හිත කොහොමද ක්‍රියාත්මක? අපේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? කියලා ඉතින් අන්න ඒ වගේ විවිධ සිදුවීම් වලදී ජීවිත සිදුවීම් වලදී කොහොමද මේ හිත හැසිරෙන්නේ? හිතේ කෙලෙස් පහළ වෙන්නේ කොහොමද? පහළ වෙනවද? නැත්තම් ඒච්චර කොයිතරම් හැලහැප්පීම් සිද්ධ වුණත් මේකේ අර පිසුදු බව රැකිලා තියෙනවද කියලා ඉතින් අපිම තමයි බලන්න වෙන්නේ. ඔව්. එතකොට ඒවා මගහැරීමක් යටපත් කිරීමක් නෙමෙයිද? නමුත් එහෙමයි කියලා ගැටීමක් නැහැ. නමුත් ඉතින් ඒ ස්වභාවය කළ යුතු දේ කරනවා. ඔව් ඒක තමයි. අකමැත්තක් එහෙම තියෙන බවක් දැනෙනවා. දන්නවා. ඔව් ඒක තමයි. දැන් ඒක තමයි දැන් අකමැත්තක් කියන එක මොන විදිහටද ඇවිල්ලා තියෙන්නේ? ඒ කියන්නේ මේ අකමැත්ත දැන් හිතන්නකො නෑ දැන් ඒක තමයි මම උදාහරණයක් වශයෙන් කියන්නේ. අපිටම දැන් අපි වාහනයක යනවා. දැන් මේ වාහනේ මිතුරන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒතරේ මිතුරන් අතර අපි හිතමු අපිට වඩා දක්ෂ කෙනෙක් ඉන්නවා. අපිට වඩා යමක් කතා කරන්න පුළුවන් දියුණු වෙච්ච හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවා. ඉතින් අපිටම එයා දැන් තවත් කෙනෙක්ගේ අහන ප්‍රශ්නයකට එයා හොඳට පිළිතුරක් දෙනවා. ඉතින් අපි දැන් මේ අපිත් මේ සභාවේ ඉන්නවා. දැන් කොහොමද අපේ හිත ප්‍රතික්‍රියා දක්වන්නේ? නේද? දැන් අපිට අපේ හිතේ ඉතින් ඔතෙන්දි පහළ වෙන්න පුළුවන් විවිධ කෙලෙස් තියෙනවානේ. සමහර විට එයා ගැන ඊර්ෂ්‍යාවක් පහළ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයා ගැන අර මේ එයාගේ තියෙන හැකියාව කුසලතාවයේ වහන ඒ ಗುಣමක බවක් පලාසයක් ඒවා පහළ වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ විවිධ නැත්තම් මාන්නයක් පහළ වෙන්නත් පුළුවන්. අපියත් එක අපිව සංසන්දනය කරලා අපිව අපි උඩින් තියාගෙන ඉතින් එතන මාන්නයක් පහළ කරගන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ ඒ අවස්ථානුකූලව අපි විවිධ සංසිද්ධීන් හරහා යනකොට අපේ හිත ගැන අපි අවධානයෙන් ඉන්නවා නම් ඔය විවිධ පැතිවලට අපේ හිත හැරෙන්න පුළුවන්. විවිධ කෙලෙස් වලට නතු වෙන්න, අවනත වෙන්න, වහල් වෙන්න පුළුවන්. ඒ අවදානම තාම තියෙනවා. ඉතින් ඒ නිසා ඔය සිදුවීම් හරහා යනකොටම තමයි අපි බලන්න වෙන්නේ කොහොමද දැන් මෙයා ප්‍රතික්‍රියා දක්වන්නේ. දැන් මෙයා අර පිරිසුදු භාවය තුළම ඉන්නවද? පහල කරගත්තොත් පහල කරගන්නේ නිකම් ප්‍රසන්න බවක්, සැහැල්ලු ගතියක්, ඒ ඒ බඳු කුසල පක්ෂයේ පැත්තක්ද පහල කරගන්නේ. නැත්නම් ආයෙත් ගිහිල්ලා මෙයා කෙලසෙනවද? කියලා එහෙනම් අපිම බලන්න ඕනේ බොහොම නියතමානීව. දැන් කොහොමද අපේ හිත හැසිරෙන්නේ? කියලා ඒ ඒ ඒ තැන්වලදී හැසිරෙන ආකාරය අපිම බැලිය යුතු වෙනවා. ඔව් එහෙම දැක්වීමක් එහෙම නෑ නමුත් අර අනිත් පිරිස ගැන අනුකම්පා සාගත ස්වභාවයක් තමයි තියෙන්නේ මේක මොන මේ කතා කරන දේවල් වලින් පත් ඇති අලිය ඒ වගේ ස්වභාවයක් තමයි දැනෙන්නේ. ඒක ඉතින් මට ප්‍රශ්නයක් නෑ නමුත් මොකද නැත්තම් අපි පිස්සු කියලා හිතන්නේ ඔව් ඔව් ඔව් ඔව් ඒක ඒකට දියාගේ කෙටි කුළු තුල තියෙන එහෙම තමයි යන්නේ හ්ම් එතකොට ස්වාමීන් වහන්සේ තව දුරටත් දැන් මම වාඩි වෙලා ඉන්නකොට බලවද අනිශ්චිත ස්වභාවය තුලම ඉන්නකොට විඥාණයට සිත පිහිටවීමක් වගේ කියලා තමයි මට ඒක තේරුනේ ඒ කියන්නේ අලුත් විඥානයක් හැදෙනවද නැද්ද කියන එක ගැන මේ නිකන් සතිය පිටවුවා ඒ කියන්නේ අනිසිත ස්වභාවයෙන් ඉඳපොත. එතකොට ඇත්තටම ගත්තොත් සිත විඥානයේ දෙස බලා සිටිනවා කියලා වගේ තමයි මට එතකොට තේරුනේ. එතකොට එහෙම ඉන්නකොට ඇත්තටම මේ කිසිම يعني සංඥාවක්වත් ඇති වෙන්නේ නැති ස්වභාවයක්. එතකොට රූප වේදනා කියන ස්වභාවය තියෙනවා. නමුත් සංඥාවක්වත් හඳුනගන්නේ නැහැ. කය පිළිලා තියෙන්නේ කොහොමදවත් කියලාවත් බලන්න ඒක මොනවත් කරන්න බෑ. එතකොට ඒක අපි දැන් අනිශ්චිත ස්වභාවය බද නැත්තම් එතකොට අපි ඇත්තටම විඥානය තුළ සිත පිහිටවාගෙන ඉන්න නිසා ඒක පටිසිත වෙනවද කියලා ඔව්. ඔතන හැබැයි අපි යමක් හිතලා කරනවා කියන එක පොඩ්ඩක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි යමක් හිතලා කරනවා කියන එකේදී සංස්කරණයක් තියෙනවා. සංස්කාරයක් තියෙනවා. ඒතර අපි ඒ සාමාන්‍ය වශයෙන් නිතැතින් අනායාසයෙන් කිසිවක් නොකර පැවැත්වෙන ඒ નિરાයාස සතිය. નિરાයාස සතිමත් බව, નિરાයාස දැනුවත් බව තමයි අපි පාදක කරගන්න තියෙන්නේ. නමුත් අපිට සමහරලාට වෙනවා අපි නිකන් මේක මේක උඩ ඉඳගෙන අපි දඟලන්න හදනවා. මේ తত্ত্বය අපිට නිකන් මදිකමක් ඇති වෙලා මේකේ තියෙන නිකන් අර ඇල්වතුර ගතිය, නිකන් සරල සාමකාමී ගතිය, තනිකර නිකන් අර ඕඩිනරි ගතිය, තනිකර නිකන් ලොකු ගැම්මක් නැති ගතිය අපිට මදි. ඉතින් අපි මේක උඩ ඉඳලා පොඩ්ඩක් දඟලනවා. මේක උඩ ඉඳගෙන අපි බලනවා මෙහෙම වෙන්න පුළුවන්ද, මෙහෙම වෙන්න පුළුවන්ද කියලා අපි නිකන් දඟලන ගතියක් විමසන ගතියක් එන්න පුළුවන්. හැබැයි ඒක මට නම් හිතනවා අවශ්‍ය නැහැ. මොකද මේ අපි කතා කරන සංස්කරණ නොකරන ගතිය, සංස්කාර සමනය වෙච්ච ගතිය, කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර මේ පුළුවන් තරම් අඩු කරගෙන අවම කරගෙන හිත පවත්වන ගතිය ඒකේ තියෙන තනිකර ඇල් වතුරක්ම තමයි. තනිකර තියෙන ඇල් වතුර ගතියක්. ඒකේ නැහැ කිසිම ආටෝපයක්. ඒකේ නැහැ කිසිම උඩ දාන ගතියක්. ඒකේ නැහැ මේ උඩ යට යන ගතියක් නිකන් නිකන් සරල රේඛාවක නිකන් ඔහේ යන ගතියක් විතරයි තියෙන්නේ. ඒ ඔහේ යන ගතිය සංස්කරණය කරන්නෙම අපේ හිතේ පහළ වෙච්ච යම්කිසි චකිතයක් පහළ වෙච්ච යම්කිසි ස්පන්දනයක්, සෙලවීමක්, කුකුසක්, විචිකිච්ඡාවක් මේ මොනවා හෝ කෙලෙසයක උසිගැන්වීමක් කරහා තමයි අපි දඟලන්නේ. ඉතින් සාමි බලන්න ඕනේ මේ මේ දැන් මොකද අපි දැන් හුඟක් වෙලාවට අපිට වෙලා තියෙන්නේ අපිට තේරෙන්නේ මුකුත් නොකර ඉන්න. අපිට අවශ්‍ය වෙන්නේ මුකුත් නොකර සිටීමේ කලාව ඉගෙන ගන්නයි. නමුත් අපිට හරි අමාරුයි මුකුත් නොකර ඉන්න. ඒ නිසා හිත අර සියල්ල අතහැරලා දාලා කිසිවක් ඇසුරු නොකර ලෝකේ කිසිවක් උපාදාන නොකර බොහොම සරලව සැහැල්ලුව ඉන්දැද්දී ඒක කිසි රසයක් නැති නිසා ඒක තියෙන නිකන් අර සරල හිස් ශූන්‍ය ස්වභාවය නිසා අපේ හිතේ විටින් විට ඔන්න වගේ චකිතයන් පහළ වෙන්න පුළුවන්. ඔන්න වගේ උඩ යට යෑම් එන්න පුළුවන්. ඉතින් හැබැයි අපි ඕකට අනුග්‍රහ කරන්න ගිහිල්ලා ඔතන නිකන් බලන්න පුළුවන් දැන් දැන් නිකන් මම ඉන්න ගතිය මට දැනෙනවාද? මම ඉන්න ගතිය දැනෙනවාද? දැන් අපිට කලින් එකේදී ලොකුවට මම ඉන්න ගතියක්, මම ජීවත් වෙන ගතියක්, මම බලාගෙන ඉන්න ගතියක්. එහෙම එකක් නෑ හැබැයි නිකන් ඔහෙ තියෙනවා, ඔහෙ යනවා, ඔහෙ ගලනවා. ඔහි පවතිනවා. නිකන් අර සෝබා දහමත් එක්ක ඔහි තියෙනවා. ඇල්ලතුරම තමයි. හැබැයි දැන් මේ අපි උත්සාහ කරන්න ගියාම මේ ඊට වඩා නිකන් උද්දීපනය වෙච්ච ගතියක්. ඊට වඩා නිකන් මතු වෙච්ච ගතියක්. ඊට වඩා නිකන් සක්‍රීය ගතියක්. ඊට වඩා මම ඉන්නවා කියන හැඟීමක්. මම ඔබ්සර්වර් කෙනෙක් ඉන්නවා කියලා හැඟීමක්. පහළ වෙලා නම් ඒ කියන්නේ අපි වැඩ වරද්දගෙන තියෙනවා. ඉතින් එතනදී අපි මේ අනවශ්‍ය දෙයක් කරලා තියෙන්නේ. මේ සාමාන්‍ය සරල භාවය තාම අපිට පිළිගන්න කැමැත්තක් නැහැ. මොකද මේ සාමාන්‍ය සරල භාවය මමත්වයෙන් තොරයි. සාමාන්‍ය සරල භාවය කෙලෙස් වලින් තොරයි. ඉතින් ඒකේ තියෙන තනිකරම ඇල්ලතර වගේ ගතිය. ඉතින් අපි ඒ දැන් අර ලොකු සාන්නාංශය එහෙම කියන්නේ නිකම්ම ගංගානම් ගමේ ගඟේ වැලි කැටයක් වෙන්නේ. නමුත් අපිට අමාරුයිනේ ඒක. අපිට ඕනේ එක්ක ගංගානම් ගමේ ගඟේ වැලි කැටයක් වෙනවොන ඔන්න මුතු කැටයක් වෙන්න නැත්නම් නිකන් පස්කන්දක් වෙන්න එහෙම නැත්නම් මැණික් කැටයක් වෙන්න ඉතින් එහෙමනම් ඔන්න අපි කැමති ගංගානංකන්ගේ වැලි කැටයක් වෙන්න අපි අකමැති මේකේ නැහැනේ ඒක කිසි රසයක් නැහැනේ නමුත් ඉතින් අපිට යන්න තියෙන නම් එතෙන්ට තමයි එතන ස්වාමීනාද ඒ කියන්නේ පුරදී ඒ ඒ ස්වභාවයට සිත පිළිටුවට ඊට පස්සේ එතන තමන් ඉන්නවද කියලා බැඳිල්ලක් නැහැ මේක නිකන් අර ඇත්තටම ධානා ස්වභාවයකදී වගේ සිත විඥානයත් එක්ක ලොක් වෙලා තියෙන ස්වභාවයක් තමයි මට හැගෙන්නේ. නමුත් ඒක එතනදී තේරෙනවා ඒකට අලුත් විඥානයක් හැදෙන්නේ නැති නිසා ඒ ආකාරයට බැරෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැද කියලත් එහෙම ස්වභාවයක් ඔව් අතන හැබැයි බන්දජී මහත්තයා වචනයක් පාවිච්චි කරලා ලොක් ලොක් වෙලා කියලා. දැන් ලොක් වීම කියලා වද ඒක තමයි. ඔව් ලොක් වීම නම් ඔව් ලොක් වීම කියන එක නම් හරියන්නේ නැහැ. මොකද දැන් අපි දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාන් වහන්සේ කියනවනේ දැන් අපි අර කතා කරේ උද්දේශ විභංග සූත්‍රයේදීත් ධ්‍යාන ගැන කතා කරනකොට බුදුරජාන් වහන්සේ කියනවා දැන් ඒ ඒ ධ්‍යානයේ යම් යම් සුවිශේෂී ලක්ෂණ තියෙනවා. අපේ හිත ඒ සුවිශේෂී ලක්ෂණේ බවට පත් වෙලා නම් අපි ඒ තුර ලොක් වෙලා නම් අපි ඒ තුල වර්ණ ගැන්විලා නම් ඉතින් ඒ කියන්නේ අපි තාමත් ඉන්නේ පතිත තත්වයක. තාමත් ඉන්නේ පිහිටි තත්වයක. තාමත් හිටින්නේ හිත වර්ණ ගැන්විච්ච තත්වයක. තාමත් ඉන්නේ නිකන් සංකත සකස් වෙච්ච තත්වයක. හැබැයි සමහරවිට එතනදී ඒ ස්වභාවවලදී අපි සිත ලොක් වෙලා තියෙන්නේ විඥානය විසින් මතු කරලා දුන්නු යම් ස්වභාවයකදී. මෙතනදී මම කියන්නේ විඥානයත් එක්කම තමයි සිත ඉන්නේ. අලුත් යමක් මෙතනට එකතු වෙනවාද කියලා විඥානයේ තියෙන පිරිසිදු බව තමයි සිත ඇසුරු කරගෙන ඉන්නේ. මම බැදිහත් වීම මුලින් බැදිහත් වෙලා එතන පීටෙව්වට ඊට පස්සේ මේ එහෙම ස්වභාවයක් නෑ ඊට පස්සේ මම බැදිහත් වෙලක් නෑ සිත පිරිසිදු විඥාණය අත්දැකීමින් ඉන්න ස්වභාවයක් තමයි මට තේරුනේ මම තවදුරටත් ඒක විමසලා බලන්න. ඔව් තවදුරටත් විමසලා බලන්න. ඒ කියන්නේ ඔතෙන්දී අර ලොකුවට මමෙක් ඉන්න ගතියක් හැඟෙන්න බැහැ නිවැරදිනම්. ඒ කියන්නේ අපි නිකන් සක්‍රීයව යමක් කරන ගතියක් එහෙම එහෙම හැඟෙනවා නම් ඒ කියන්නේ අපි තාම ඉන්නවා එතන. මම ඉන්නවා තාම. හැබැයි ඒ වෙනුවට නිකන් ඔහේ ගලණයක්, ඔහේ සරල බවක්, ඉන්නවා නොඉන්නවා වගේ ගතියක්, ඔහේ නිකන් රොබෝ යනවා වගේ ගතියක් නම් තියෙන. ඒ කියන්නේ මම ඉන්න බවක් ඉතින් උතන නැහැ. අර සාමාන්‍ය සංස්කාර ටික ඔහේ කෙරීගෙන යනවා. සාමාන්‍ය මේ ස්කන්ධ ටික මේ ගලණයට ලක් වෙනවා. එයා උපාදාන වෙලා නැහැ. උපාදාන වෙලා නැති නිසාම ඉන්න බවක් මම ඉන්න ගතියක් කෙනෙක් ඉන්න ගතියක් හැඟෙන්නේ නැහැ. ඉතින් ඒකෝට තමයි කිසිර ඔව් ඔව් කියන්නේ. ඔබ අත්දකින්නේ රූප වේදනා කොටස තියෙනවා විඥාන කොටස තියෙනවා. ඔව් සංඥා නැහැ. ඔක්කොම නැහැ. ඔව්. ඒක තමයි අත්දකින්නේ. ඔව් දැන් කොහොමත් මම මට හිතෙනවා ලොකු ගැටලුවක් නෑ කියලා. විශේෂයෙන්ම ඔය සංඥා නැතිවීම කියන එක වැදගත්. කියන්නේ හිතේ මොකක්වත් නිරූපණයක් නැහැ. මොකක්වත් රූප පේන්නේ නැහැ. හිත තියෙන්නේ තනිකරම නිකම් පිරිසුදු බවක. හිත නිකම් පැහැදිලි කලදාසියක් වගේ විනිවිද යන ගතියක හිත තියෙන්නේ. එහෙමනම් ඉතින් ලොකුවට කෙලස් තියෙන බවක් කියන්න බෑ. අර එක එක එක අවදානමක් තියෙන්නේ ඔය සමාධිවල දැන් විශේෂම අරූප ධාන මට්ටම් වල එතනක් තියෙන ඒ වේදනා ස්වභාවයේ හිත läග ගන්න පුළුවන් හිත හේතු වෙන්න පුළුවන් ඒ தත්වයන් ඇසුරු කරන්න පුළුවන්. ඒකේ නෑ හැබැයි රූපී ගතියක්. මොකද දැන් අරූප ධානා මට්ටමට එනකොටම රූප පැත්ත ඉවත් වෙලානේ. ඒවැ නැහැ කිසි නිරූපණයක්. ඒවැ නැහැ කිසි විචිත්‍රත්වයක්. කියන්නේ විවිධ හැඩතල මොකක්වත් නැහැ. මේ හැබැයි ඒකේ තියෙන යම් සියුම් වින්දනයක්. අන්න ඒ බඳු වින්දනයක් ඒ ඒ බඳු වින්දනයක් හිත ඇසුරු කරනවාද? ඒ බඳු වින්දනයක් තුලද දැන් හිත පිහිටලා තියෙන්නේ. කියලා ඉතින් විමසා බලන්න වටිනවා. දැන් ඔතන අනිත් එක තමයි බන්දු ජීව මහත්තයා අපි දැන් අපි හුඟක් වෙලාවට ඉඳගෙන භාවනා කරනවා කියන එකේදී හිත ටිකක් බරයි සමාධියේ පැත්තට. ඉතින් එතකොට බලන්න ඕනේ මේ හිත ගිහිල්ලා ආයෙත් නිකන් සමාධියක් අස්සේ ගිහිල්ලාද ඉන්නේ. සමාධියක් අස්සේ හිර වෙලාද ඉන්නේ. එයා නිකන් කලින් හිතන්න මෙහෙම කලින් හිත තිබුණා නිකන් අයිස් පෙට්ටියෙන් එළියේ. දැන් ඔන්න අයිස් පෙට්ටිය ඇතුළට ගියා. ඒ වගේ තත්ත්වයක් දැන් මේ හිතේ තියෙන්නේ. කලින් නම් නිකන් හිත සරලව සැහැල්ලුවෙන් ඇල් වතුර වගේ තිබුණා. දැන් ඔන්න දන්නේම නැහැ අයිස් පෙට්ටිය ඇතුළට ගිහිලා දැන් නිකන් පොඩ පොඩ පොඩ පොඩ හීතල වේගෙන ගල් වේගෙන යනවාද කියලා එහෙනම් බලන්න පුළුවන්. ඔව්. මම තවදුරටත් පොඩ්ඩක් ඉවසලා බලන්න. ඔව් ඔව්. වහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරන සමදසතුරු සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව සමන්තට ඉදිරිපත් කරන්න. පෙරවන් සන්නන් ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. එහෙනම් ඔව් එහෙනම් ගරු ගරු ස්වාමීන් වහන්සේ දැනට එක දවසකට ඉස්සෙල්ලා මට දැන් විඥානයේ විහිල්ලා දැන් යම් තැනක පතිත වෙනවනේ. එතකොට එතන නාම රූප හැදෙනවා කියන එක මට ඒක වෙන් වෙලා පේන්නේ අර ඒ කියන්නේ විඥානේ යනවත් පේනවා පතිත වෙනවත් පේනවා දැනගන්නවා දැනගත්තාම එතන නාම රූප හැදෙනවා කියන එක මට ඒක වෙන් වෙලා වෙනවා. ඉස්සරහට එහෙම පෙවුනට ඒක නාම රූප හැදෙනවා කියලා ඒක වෙන් වෙන්නේ නැහැ. මේක වෙන් වෙලා පේනවා පැහැදිලිවම. ඊට පස්සේ මේක නැතු වෙනවා. මේ සාමනහස දැන් මේක මේ සංසද් දෙවෙනි ඉස්සර මට දැන් අර යම් දෙයක් කරනකොට චේතනාවකින් යම් දෙයක් කරනකොට එතනට විඥාණය පතිත වෙනවා කියන එක මට දැනෙනවා. දැනුණාම මට ඒ කරන දේ නිකන් ශක්ති දැන් අපි උදාහරණයක් ලෙස පොල් මිරිකනවා කියලා හිතමු. එතකොට අර පොල් මිරිකනවා ඒ කරගෙන යද්දී ඒක මට විඥානයක් විඥානය එනවා වගේ දැනෙනවා. එතකොට ඒක හොඳට කරනවා. අන්න ඒ වගේ දෙයක් වුණා. සාමනාංශයේ ඒකදර මේ විඥා විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥාන කියන්නේ ආ ඒ වගේද නෑ එතන ඇත්තටම දැන් ඔතන දැන් නාම රූපය කියන එකේ යම් යම් ස්වභාවයන් හඳුනා ගන්න පුළුවන් දැන් අපේ හිත යම් වේදනාවක් ඇසුරු කරද්දිත් එතන නාම රූපයක ස්වභාවය තියෙනවා යම් සංඥාවක් ඇසුරු කරද්දිත් එතන නාම රූපයක ස්වභාවය තියෙනවා දැන් නොතන නාම රූප කියන එකේ නාම කොටස් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කොටස් පහක් පෙන්වනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට අපේ හිත ඇතුලේ මොකක් හෝ සංඥා නිරූපණයක් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ නාම රූපයක සේයාව තියෙනවා. අපේ හිත යම් වේදනාවක් ඇසුරු කරනවා නම් ඒ කියන්නේ නාම රූපයක ස්වභාවය තියෙනවා. අපේ හිත මොකක් හරි කරනවා නම් චේතනා පහල කරනවා නම් සිතුවිලි පහල කරනවා නම් එතනත් එහෙනම් නාම රූප ස්වභාවය තියෙනවා. ඉතින් ඔය ඔක්කොම දැනගන්නේ විඥානයේ හරහා. දැනුවත් වෙන්නේ විඥානයේ හරහා. ඒ දැනුවත් වීමන ලක් වෙන්නේ නාම රූප කියලා කියන්න පුළුවන්. අර ධර්ම සාකච්ඡාවේදී පැහැදිලි කිරීමක් කරා ඔබතුමා මේ අර විඥානයේ බස් අර නාම අර අපිට මොනහරි ටිකට දිගට මතක් වෙන්නේ ඒ වගේ වෙන්නේ විඥානයේ බැස ගැනීමක් එහෙම කියලා දැන් එහෙම එහෙම අවස්ථා වෙනවා සමහර වෙලාවට මේ එහෙම දිගට දිගට බැස්සගත්තේ මට හිතනවාද එතන ඒ කියන්නේ මට පේනවා නාම රූප නැති වෙලා නැති වෙලා අප හිතන අප හිතන එහෙම කියලා මේ එතකොට ඒ කියන්නේ විඥානයක් නැති වෙලා ඇති වෙනවා ඒ වගේ විඥානය එතනම තියෙන හින්දා නේද ඒක වෙන්නේ ඔව් නෑ විඥානය කිව්වහම ඔතන එක දිගට පවතින විඥානයක් නෙමෙයි. ඔව් දැන් අපි දැන් නාම රූපයක් අසුර කරන විඥානය හැමදැස්සම ඒ නාම රූපයක් පාසා එතන එතන හටගනිමින් නිරුද්ධ වෙලා යනවා. ඒතර ඒක සමහරට ඒක සමහර විට තේරෙන්න පුළුවන් ඉතින්. එතන දැන් මේ නෝ විඥානය තියෙනවා ඒකට නාම රූපයක් හැදෙනවා. නාපහුත් ආපහුත් මේ දැන් සත්තර ගානකින් ආපහුත් නාම රූපේ හැදෙනවා. ඒ කියන්නේ විඥානයක් තියෙනවා. විඥානය එතනම බැසගෙන ඉන්නවා. ඒකින්ද නාම රූපේ අර සැරසර එතන සැරසරට හැදෙනවා. ඒ කියන්නේ නාම රූපේ කියන්නේ සිතවිල්ල. හරි. සිතවිල්ල සැරසරට හැදෙනවා. හරි. ඒ වගේ දෙයක් සිතවිල්ල පුළුවන්. විඥානේ බැස ගන්නවා නේද? ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් නාම රූපයක් පාසා දැනගන්නා විඥානයක් හටගන්නවා. ඉතින් නාම රූපය නැති වෙනවත් එක්ක ඒ විඥානයත් නැති වෙනවා. ආයෙත් ඔන්න ආයෙත් ඔන්න නාම රූපයක් හටගන්නවා. ආයෙත් විඥානයකුත් හටගන්නවා. ඉතින් මේ දෙක ඒ කියන්නේ පෙරපසු නොවි සිද්ධ වෙනවා. ඔව් පෙර එතකොට මට හැබැයි ඒක සිද්ධ වුණා දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ලා ඊට පස්සේ මට ඇත්ත මම හොයන විඥානයක් නෑ නාම රූපයක් නෑ එහෙම කියලා ඒ අර නිශ්ශබ්ද අපි නිශ්ශබ්දව ඉන්නවනේ ඒකෙන්ද තමයි සාමනස් කියලා මම හිතුවේ. හරි. ඔව් ඒ වෙලාවේදී ඔව් ඒ වෙලාවේදී ඒ වෙලාවේදී මෙල මොනක්වත් හොයන්න යන්නේ නැතුව අන්න හරි. අය ඒ අන්න හරි. ඒ සරලව ඒ නිශ්ශබ්ද භාවය විඳ ගනිමින් වාසය කරන්න. ඒ කියන්නේ වෙන දෙයක වෙන්න ඉඩ දීලා මම මොකුත් කරන්න යන්නේ නැද්ද වෙන දෙයක් දිහා බලාගෙන නෑ ශබ්ද නම් ඒක දැනගෙන ඉන්නවා. හරි. හරි. අන්න හරි. එහෙනම් සාමනාල් ස්වාමිනාන්සර් මට මේ ඉස්සර දවසක මේ කරකිල්ලක් වගේ එහෙම ගැටයක් තිබ්බා. තිබ්බම මම ස්වාමිනාන්සර්ට ඒක ඉදිරිපත් කරා. ඊට පස්සේ ඒක නැතුව ගියා. ඊට පස්සේ අර මට ඈතින් වෙන ශක්ති ශබ්දයක් කියනවනම් වාහනයක් යනවා ඒ වගේ ලොකු ශබ්දයක් කියනවනම් කනට නිකන් ভাইබ්‍රේෂන් එකක් වගේ දැනෙනවා. හ්ම් හ්ම්. ඒක වෙන්න පුළුවන් නිසා. ඔව් අනිවාර්යෙන්. අනිවාර්යෙන්ම. ඔව් දැන් කොහොමත් ඉතින් ඔය සුළඟ සුළඟ හරහානේ ඔය ශබ්ද ඇහෙන්නේ ඉතින්. ඒක ශබ්ද තරංග යන්නේ ভাইබ්‍රේෂන් විදිහටම තමයි. හරි සාහනවස වක්කඩක් හැදිලි. හොඳයි. හොඳයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න කිව්වා. දරුවන්සල්ලයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට මේ අකුසල උපක්ලේශයන් ප්‍රායෝගික ජීවිතයේ යෙදෙන ආකාරය ගැන ප්‍රශ්නයක් තියෙනවා. හ්ම්ම්. දැන් ස්වාමීන් වහන්සේ අපි සතියෙන් ඉන්නකොට මේ අකුසල උපක්ලේශ උදාහරණයක් වශයෙන් මසුරුකම වගේ කියන්න පුළුවන්. මේක මෙහෙම යෙදෙනකොට ස්වාමීන් වහන්සේ ඒකට විරුද්ධ ක්‍රියා කරන්න හිතනවා. උදාහරණයක් විදිහට කියනවා නම් දැන් දැන් මම වැඩ කරන්නේ ස්වාමීන් වහන්සේ කෙමිස්ට්‍රි ලැබ් එකක. ඉතින් දැන් මගේ යාළුවෙක් හිටියා දැන් එයාගේ පුරුද්දක් තමයි එයා දැන් අපි කවුරු හරි රීඒජන්ට් හදනවා නම් ඒක බලලා එයා ඒක ඉල්ල ගන්නවා. හැබැයි කවදාවත් ආපහු හදලා දෙන්නේ නැහැ අපිට. ඉතින් දැන් මේක දැන් ඔහොම නිරන්තරයෙන්ම වෙනවා. ඉතින් වෙනකොට දැන් ඉතරහ යනවනේ ස්වාමීන් වහන්සේ සබහාර කරනවා. හ්ම්. දැන් ඉතින් අර හිත දිහා බලන් ඉන්න හින්දා තරහ යනවා තේරෙනවා. ඉතින් එතකොට තරහ එන්නේ නැහැ ඒ උනාට අර හිතේ කැළඹීම් කැළඹීම් ස්වභාවය වෙනවා. ඔව්. දැන් එතකොට ස්වාමීන් වහන්සේ මට ඊට පස්සේ දැන් දැන් මට හිතුණා මේක නිකන් හිතේ වීර්යයක් වගේ දැන් මේ අර සිහියෙන් අර තරහ යන ස්වභාවය එන්න දෙන්නේ නැහැ. එහෙම තියාගෙන මම දැන් අර ළමයා ළඟට එනවා නම් දැන් ඉල්ලන්නේ මම එයා ඉල්ලන්න කලින් මම එයාට දෙනවා. හ්ම්. ආ ඔයා මේක ගන්නනේ අහා ගන්න. ඒ වගේ. දැන් ඒක ඒක කරන්න අමාරුයි ස්වාමීන් වහන්සේ මොකද අපි දන්නවා මෙයාගේ මෙයාගේ ගති ගුණ පැත්තෙන් බලනකොට අපිට වැඩිය පහක්. හ්ම්. ඒ වුණාට කමන්නේ අර මට නිකන් ඕනේ අර මගේ හිතේන අකුසල කවන්න වගේ ස්වාමීන් වහන්සේ. හ්ම්. එහෙම ස්වභාවයක් ඇති වෙනවා. හ්ම්. මේක උදාහරණයක් මේ වගේම අනන්තවත් වෙනවා වැඩ කරනකොට. හරි. මේ මෙහෙම මෙහෙම වෙන එක කමක් නැද්ද ස්වාමීන් වහන්සේ මම ඒක දිගටම කරගෙන යන්නේ කමක් නැද්ද මට ඒකවල හිතට හරි සැනසෙල්ලක් මම ඒක ඉතුරු නැතුවම අයින් කරා වගේ ස්වභාවයක් දැනෙනවා මට අර අකුසල ගතිය හොඳයි ඉතින් මටත් හිතෙනවා දැන් ඔකේ පැති කීපයක් තියෙනවා. දැන් ඇත්තටම අකුසලයක් පහළ වුණාම <clears throat> ඒක ගැන දැනුවත් වෙලා, ඒක ගැන සතිමත් වෙලා, ඒ ගැන අවධානය යොමු කළා අපි කතා කරපු විදිහට ඒක එතකොට ඒකේ වහල් භාවයෙන් මිදිලා ඒක ක්‍රමානුකූලව ෂය වෙලා යනවා කියන එක ඒක එක ක්‍රමයක්. ඊට පස්සේ අපි දන්නවා නම් මෙන්න මෙතෙන්දී අකුසලයක් පහළ වෙන්න පුළුවන් කියලා ඒක පහළ වෙන්න නොදී අපි රැක ගන්නවා නම් හිත ඉතින් ඒක තවත් ක්‍රමයක්. ඉතින් එතකොට ওই දෙවෙනි ක්‍රමේ තමයි යම් පමණකට අත්දැකලා තියෙන්නේ. කලින් නම් මෙතෙන්දී මේ අවස්ථාවේදී මෙන්න මේ අකුසලය පහළ වුණා. දැන් හැබැයි ඒක පහළ වෙන්න කලින් මම ක්‍රියාත්මක වෙලා ඒක පහළ වෙන්න තියෙන අවකාශය මම වළක්ව ගන්නවා. ඉතින් එතකොට ඉතින් මේ ක්‍රම දෙකේම වරදක් නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අකුසලය පහළ වෙලාම ඉවත් විය යුතුයි කියලාත් කියන්න බෑ. පහළ වුණා නම් අනිවාර්යෙන් ඒක දැක ගන්න ඕනේ. යානතෝ පස්සතෝ ආසවානං khයන් වදාමි කියන්නේ දැන් අපි ආශ්‍රවශය කරන්න නම් ඒවා දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. ඉතින් එතකොට නිකන් හැඟෙනවා මේක අනිවාර්යෙන් පහළ වෙන්න ඕනේ පහළ වුණාම ඒක දකින්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපි කොයි කොයි අකුසලයේ වුණත් අපිට පොඩ පොඩ හඳුනා ගන්න පුළුවන් වේවි. හඳුනාගත්තට පස්සේ අපි තුමු දැන් අපි හඳුනාගත්තා. මෙන්න මෙහෙම ක්ලේශයක් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී මේක පහළ වෙනවා කියලා අපි හඳුනාගත්තා. ඉතින් ඒතකොට ඒ කියන්නේ අපි ඒක දැක්කා. ඒ ගැන දැන් අපි ප්‍රතික්‍රියා ඒ ගැන අපි දැන් අවධානයෙන් ඉන්නේ. මෙහෙම එකක් පහළ වෙන්න පුළුවන් මෙතෙන්දී. මේක කලින් දවසේ නම් මෙන්න මෙහෙමයි පහළ වුනේ. මේ විදිහටයි හිත ප්‍රතික්‍රියා ප්‍රතික්‍රියා කරේ කියලා යම් වැටහීමක් තිබුණා. හැබැයි දැන් ඊට පස්සේ තින් පරිස්සම් වෙනවා. සූදානම් ශරීරයෙන් ඉන්න දැන් ආයෙත් අදත් පහළ වෙන්න පුළුවන් කියලා අවධානයෙන් ඉන්නවා. ඉතින් එතකොට එයා පහළ නොවි ඉන්නවා. මොකද අපි ඉන්නේ සූදානමින්. ඉතින් ඒ නිසා ඒ ක්ලේශය පහළ නොවේ ඉන්නවා. ඒ නිසා මේ ක්‍රම දෙකම වරදින වැරද්දක් නැහැ කියලා කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට අපි දැන් ඒ ක්ලේශය යා ඒ එන දැන් එන්න කලින් ඒ පරිසරය හැදෙනකොටම දැනෙනවනේ ස්වාමීන් වහන්සේ ස්වභාවය වෙනස් වෙනවා කියලා. ඔව්. දැන් ඒක ඒක දැනගෙන ඒකට විරුද්ධව දැන් ඒකට ඒ මේ ඒ වගේ පුද්ගලයෙකුට කමන්නේ මම මේක දෙනවා ඒක මක්සියාගේ වැඩේ ටිකක් හරි පහසුවෙන් කරගන්න පුළුවන් කියලා හිතලා මම ඒකට විරුද්ධව ඒ අකුසලයට විරුද්ධව වැඩක් කළොත් ස්වාමීන් වහන්සේ ඒක ඒ එතකොට මොන වගේ දෙයක්ද වෙන්නේ ස්වාමීන් වහන්සේ? ඒක තමයි ඒක තමයි මත් කිව්වේ. ඒකට ඉතින් අකුසලේ පහළ වෙන්නේ නැහනේ. එහෙමයි. ඔව් අකුසලේ පහළ නොවීම සඳහා අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට අනාගතේ ඒ වගේ අකුසල් එන එක අඩු වෙන්න පුළුවන්ද? අඩු වෙන්න මොකද අඩු වෙන්න පුළුවන්. දැන් උතන තියෙන එකාතකින් බලහම ඔය බයෝලොජිකල් වැඩක් තියෙන. දැන් අපේ අපේ මොළයේ පැත්තෙන් අපි කතා කරනවා නම් අපි යම් හෝ අකුසලයක් නැවත නැවත නැවත නැවත පහළ වෙන්න පහළ වෙන්න ඒක අපේ හිත ඇතුලේ අපේ මොළයේ ඇතුලේ ඕක නිකන් මේ ෂෝට් සර්කිට් වෙන්න ගන්නවා. ඕක දිගට ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එතකොට නිකන් ඒක අර පර්මනන්ට් සර්කිට් එකක් බවට පත් වෙනවා. ඒකේ නිකන් ට්‍රැක් එකක් හැදෙනවා. ඒක දිගටම යනවා. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදී ටක් ගාලා අපි හිතන්නත් කලින් මේ ඒ ට්‍රැක් එකේමයි යන්නේ. හිතන්න දැන් අපි ඒක වෙන්න නොදී වලක්වා ගනිමින් වලක්වා ගනිමින් යනකොට ඔය ට්‍රැක් එක හීන වෙවි හීන වෙවි ගිහලා අන්තිමට අහෝසි වේවි. දැන් ඊට පස්සේ අවස්ථාව පහළ වුණත් ඒක ඒ ට්‍රැක් එක නැති නිසා ඒ ක්ලේශය පහළ වෙන්නේ නැහැ. ඒක නිසා ඔතන යම් පමණක ඔතන භෞතික විද්‍යාත්මකව නැත්නම් බයොලොජිකල් පැත්තෙත් යම් සම්බන්ධයක් ඉතින් ඔකට එකතු කරන්න පුළුවන්. ඒ නිසා ඔය දැන් මෑත කාලේ ලියවිච්ච පොත් අතර දැන් රිචඩ් ඩේවිඩ්සන් එහෙම ලියපු ඒ මොකද්ද මේ personality traits ගැන එහෙම කතා කරද්දී ඒ වගේ දේවල් කතා කරනවා. කියන්නේ අපි මේ කරන ක්‍රමේ යම්කිසි භෞතික පැත්තෙත් යම් මේ සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපි ක්ලේශය දැකලා ඒක වළක්වා ගනිමින් ඒකට තවදුරටත් වර්ධනය නොවි ඒක එතන එතන අතහැර දමමින් අතහැර දමමින් මේක ශීන කරමින් හීන කරමින් දුර්වල කරමින් යන ඒ ඒ වැඩේම ඊට පස්සේ අපි ඒ ඒකට තවදුරටත් පහළ නොවි ඉඳීමට දැන් අපි මේ උත්සාහ කරලා තියෙන්නේ අපි නිකන් ක්ලේශය හාමත් කිරීමක් කරලා තියෙන්නේ ක්ලේශයට පහළ වෙන්න තියෙන අවකාශය වැළැක්වීමක් කරලා තියෙනවා. ඉතින් එතකොට තවදුරටත් ඉතින් අර අර මාර්ගය ඇහිරෙනවා. ඒ මාර්ගය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් හිතන්න අපිට පාරක් තිබුණා. ඒක අඩිපාරක්. ඉතින් අපි මේ අඩිපාරේ දිගට දිගට යනවා නම් මේ අඩිපාර දිගට තියේවි. තන කවදාවත් ඒකේ තනකොළ වැවෙන එකක් නැහැ. ඒකේ ගස් වැවෙන එකක් නැහැ. මොකද අපි හැමදාම මේක පාවිච්චි කරනවා. හිතන්න අපි මේ පාර පාරේ විටින් විට යන්නේ. මාසයකට සැරයක් යන්නේ. එහෙනම් ඉතින් මේ මාසේ ගිහිල්ලා ඊළඟ මාසේ අනකොට ඒකේ යම්සි කොළ ප්‍රමාණයක් වැටිලා වල් පැල වැවිලා ගස් වැවිලා තමයි තියෙන්නේ. හිතන්න අපි මේක පාවිච්චි නොකරම ඔන්න අවුරුද්දක් අතහැරලා දැම්මා. දැන් ඉතින් පාර හොයාගන්න බැරි තරම්. මොකද එච්චරට මේ පාර පාවිච්චිලා නැහැ. ඒ වගේම පැත්තක් තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි ස්වාමීන් වහන්සේ දැන් ඒකටම යමක් එකතු කරන්න ස්වාමීන් වහන්සේ දැන් ඔය පාර හ්ම් අ යූ ටර්න් එකක් වගේ කරොත් නැති වෙන්න ඕක අනිත් විරුද්ධ පැත්තටම හරවනවා. අර වගේ යමක් දීලා හරි මොකක් හරි අර ඒ ආපු හිතේ ස්වභාවය සම්පූර්ණයෙන්ම විරුද්ධ අතර එහෙම එහෙම කරන්න කරන්න ස්වාමීන් වහන්සේ මේවා මත්තර එන්න තියෙන අවස්ථාව වලකිනවා කියන්න පුළුවන්. ඔව් වලකිනවා කියන්න පුළුවන්. එහෙම පොඩක් වරක් දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ එහෙම කරලා? ඔව් මට හිතෙනවා පුළුවන් කියලා. මොකද දැන් බුදුහාඳුරෝ ඔය මේ විතර්ක සමනය කරන ක්‍රමවලදී විවිධ ක්‍රම පෙන්වනවානේ. ඒතර විවිධ ක්‍රමවල එක ක්‍රමයක් තමයි ඒ විතර්කයක් පහවුනහම ඒ විතර්කය වෙනත් විතර්කයකින් ප්‍රතිස්ථාපනය කිරීම, රිප්ලේස් කිරීම. ඉතින් එතකොට අපි අර අර විතර්කය ඔස්සේ යන්න නොදී අපි මේක මේකට දාලා දානවා. වෙන ට්‍රැක් එකකට දානවා. එතකොට අර ට්‍රැක් එක ඉතින් අපි අත හැරෙනවා. එතකොට අපේ අතින් ඒක පාවිච්චි වෙන්නේ ඒක දුර්වල වෙනවා. මේ වෙන කුසල පක්ෂයේ තියෙන ට්‍රැක් එකක් තමයි පාරක් තමයි අපි භාවිතා කරන්නේ. හැබැයි ඉතින් එතනින් හැබැයි ඉතින් ඔය හැමතැනම ඒ ක්ලේශය හඳුනා ගැනීම තියෙනවා. දැන් ඒ ක්ලේශය හඳුනාගෙන ඒ ඒක සතියෙන් කළා දෙනවා සම්පජාඤ්ඤයෙන් කළා දෙනවා. ඒ ක්ලේශය දුරු කරන මාර්ග විවිධයි. එක එක එක මාර්ග ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. එකක් තමයි කෙලින්ම ඒකට ඍජුව මුහුණ දෙන එක. ඒ කියන්නේ යා ගැන කෙලින්ම සතිමත් වුණා. ඒ වෙතට අවධානය යොමු කළා. ප්‍රඥාව යොමු කළා. ඉතින් ඒ ඒක වුණත් සමහරට ප්‍රමාණවත් එයා දැන් ඔන්න දුර්වලලා ගියා, බොඳ වෙලා ගියා. නැතිලා ගියා. තවත් තවත් ක්‍රම තමයි ඒක දැකගත්තා, තේරුම් ගත්තා. ඒ පැත්ත බලන්න වෙන පැත්තක් බැලුවා. අසති අමනසිකාරෝ කියලා පෙන්නනවා. දැන් මේ පැත්තට තියෙන අවධානය වෙන පැත්තකට හරවලා දානවා. එතකොට නිකන් අරයා නිකන් අසරණ වෙලා එයා යන්න යනවා. තව එකක් තමයි ඒක තේරුම් ගත්තා ක්ලේශයක් පහළවා කියනක් කියලා දැනගත්තා. ඊට ප්‍රතිවිරුද්ධ පැක්ෂය වැඩනවා. ප්‍රතිවිරුද්ධ පැත්තක් හිතේ දානවා. හිතේ අපි දුමු ද්වේෂයක් පහළවා නම් මෛත්‍රියක් දානවා. එතකොටත් ඉතින් ඔහම ඒක දැනගෙන දැකගෙන ඒ ඒක දුරු කරන උපක්‍රමයක් වශයෙන් ඔන්න මෛත්‍රිය පාවිච්චි කළා. ඒකත් ඉතින් තවත් ක්‍රමයක්. ඉතින් විවිධ ක්‍රම ඒ නිසා හඳුනා ගන්න පුළුවන්. සමහරවිට මට එතකොට ඉඳනවා මගේ අර මාන්නය වගේ මගේ තියෙන ගතිය අඩු වෙලා යනවා කියන හැම ඒකට විරුද්ධව සටන් කරනකොට. වරදක් නැහැ. මම හිතනවා වරදක් නැහැ. තමන්ට තේරෙනවා නම් තමන්ගේ කෙලෙස් අඩුවීමක්, තමන් නිහතමානී වීමක්, තවදුරටත් නිකන් සැහැල්ලු වීමක්, හිත හිත සැහැල්ලු වීමක්, ප්‍රසාද ජනක වීමක්, පහන් වීමක් තියෙනවා නම් යන පාර නිවැරදියි. බොහෝම පින් ස්වාමීන් වහන්සේ බොහෝම පැහැදිලි ඔබ වහන්සේට තිරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව බුද්ධිට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් ඔය ලොකු ස්වාමීන් වහන්සේ කියනෝනේ සමාහිත හිතටත් අසමාහිත හිතටත් සමහිත පැවැත්වීම ඒ කියන්නේ සමාධිය දුක පිණිසයි කියලා ඒක අනිශ්චිත ස්වභාවය කියන එකටත් ඇප්ලයි වෙනවද ස්වාමීන් වහන්සේ නෑ එතන නම් මට හිතෙනවා ඒ කියන්නේ යොදන්න අමාරුයි මොකද දැන් සමාධිය කියලා කතා කරද්දී අපි කරන සමාධියක්, අපි යොදන සමාධියක්, අපි හදාගන්න සමාධියක්, අපි උවමනාවෙන් තනපු සමාධියක් කියලා හැඟීමක් නෙන්නේ. දැන් ඒතර ඒවා ඒවා පවා ඉතින් අනිත්‍යයි. ඒකත් මේ අපි සකස් කරපු දෙයක් කියලා තේරුම් ගන්න තේරුම් ගන්න. එතකොට අපි යන්නේ නිකන් අර මැද බවකට නැත්තම් සරල ගතියකට. එතන ආයි කරන දෙයක් නැහැ. එතන ආයි අපි උවමනාවෙන් පැවැත්වීමක් නැහැ. එතන එතන අපි සකස් කිරීමක් නැහැ. අපිට කරන්න දෙයක් නැහැ එතන. ඒක නිකන් හිතේ ඩිෆෝල්ට් එක. ඒක නිකන් හිතේ සාමාන්‍ය ස්වභාවය. ඒ ඒක පවත්වන්න කියලා අපි ආයි දඟලන්න දෙයක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ අපිට සමහර කලාවට අර සමා අනිශ්චිත ස්වභාවයකට කැමැත්තක් වගේ සිවුම් දෙයක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ තිබීම නිසා ඒක දුකක් නෙවෙයි. එතකොට ස්වාමීන් වහන්සේ. ඔය ඉතින් කැමැත්ත, එතකොට කැමැත්ත අයින් කරගන්නයි තියෙන්නේ. ඔව් නේද? <laughs> අරක අයින් කරන්න බෑ. ඒක කොහොමද හිතන්න මෙහෙම? දැන් හිතන්න කවුරු හරි කියනවා ඇල් වතුර තියෙනවා. මට මේ ඇල් වතුරේ තියෙන තෙතමනේ අයින් කරලා දෙන්න කියනවා. මොකද කරන්නේ? <laughs> අයින් කරන්න බෑනේ නේද? ඇල් වතුර කොහොමත් තෙතමනේ තියෙනවා. ඉතින් ඒකයිලා යාගේ යාගේ ඩිෆෝල්ට් නේචර් එකක්. ඒක කැරක්ටරිස්ටික් එකක්. ඒක අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් වගේ තමයි දැන් අපේ හිතෙත් යම්කිසි නිකන් ඒ ඇල්වතුර ගතියක්, එයාට අදාළ ගතියක්. ඒක ඒක යාගේ මේ ආයි අපි හදන්න දෙයක් නෙමෙයි ඒක. එයාගේ දැනුවත් බව කියන එක, එයාගේ සරල බව කියන එක, ඒකල එයාගේ ඩිෆෝල්ට් නේචර් එකක්. එයාගේ උපන් ස්වභාවය. ඒතර ඒක අපි පවත්වන්න කියලත් අපිට කරන්න දෙයක් නැහැ. මොකද ඒක එයාගේ තියෙන දෙයක්. දැන් අපි අපි අපිට වෙලා තියෙන අපි ඒක මත තනපු දේවල් සකස් කරපු දේවල් තමයි මෙතෙක් කළා තියෙන්නේ. දැන් අපි ඒ ටික අඩු කර කර අඩු කර කර ඒ ටික ලොප් කර කර ලොප් කර කර යනවා. ඒතර අපි එන්නේ නැවතත් අර හිතේ තියෙනේ සරල දැනුවත් බවට විතරයි. ඒක අපිට අමුතුවෙන් පවත්වන්න කියලා දෙයක් නෑ. අපිට ඇත්ත වශයෙන්ම තියෙන්නේ උපක්ලේශ ටික අයින් කිරීමයි තියෙන්නේ. දැන් ඒකනේ බුදුහාමුදුරුවෝ නැවත නැවත කියන්නේ. පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි විප්පමුත්තං. මේ මහණෙනි මේ හිත උපක්ලේශ වලින් නිදහස් වුණා නම් ඊට පස්සේ මේ ප්‍රභාෂවර හිතක් තියෙන්නේ. මේක කාගෙත් එක එක සමාන එක භාෂර හිත තියෙන්නේ. ඒක අමුතුවෙන් පවත්වන්න කියලා දෙයක් නැහැ. අර උපක්ලේශ ටික අපිට අයින් කරගත්තොත් අර ස්වාභාවික හිත මතුවෙනවා. ඒතකොට උපක්ලේශ වලට හිතේ සියුම් අකමැත්තක් තියෙනව නේද ස්වාමීන් වහන්සේ නැද්ද? නෑ ඉතින් උපක්ලේශ තියෙනවා නම් අකමැත්තක් තියේවි. ඒතර උපක්ලේශ නැත්තම් <laughs> ඒක තමයි. දැන් කමක් නැහැ. ඉතින් අපි දැන් හිතේ අකමැත්තක් කියන වෙනුවට කියන්න පුළුවන් හිතේට දැන් උවමනාවක් තියෙනවා හිත පිරිසුදුව පවත්වන්න. නේද? හිත අපිරිසුදු කරගන්න නැතිව පාට වර්ණ ගන්නවන් නැතිව හිත පිරිසුදුව පවත්වා ගැනීම උවමනාවක් තියෙනවා. ඒක නිකන් නිරූපණය වෙන්න පුළුවන් හරියට නිකන් මේ මේ රුස්සන් නැති ගතියක්, කෙලස් රුස්සන් නැති ගතියක් වගේ. කෙසේ නමුත් දැන් කෙලස් ටික ටික අයින් වෙනකොට දැන් එයාට නිකන් සහනශීලී ගතියක්, සරල ගතියක්, සැහැල්ලු ගතියක් පහළ වෙනවානේ. ඒක සැපයක් වශයෙන් උත් බුදුහාඳුරු කියලා තියෙනවා. ඒක තමයි අභ්‍යාසයක සුඛ කියලා වචනයෙන් එහෙම පාවිච්චි කරන්නේ. දේශනා කරලා තියෙන්නේ. මේ කෙලෙසුන් පහළ නොවීම නිසා කෙලෙසුන්ගෙන් හිත තෙත් නොවීම නිසා හිතේ තියෙන සහනයක්, හිතේ තියෙන සැහැල්ලුවක්, හිතේ තියෙන ප්‍රසාද බවක්, හිතේ තියෙන පහන් ගතියක් ඉතින් ඒක ඇවිල්ලා හිතේ ස්වභාවික ගතිය. ඉතින් ඒක දිගට පවත්වන්නයි තියෙන්නේ. එතකොට කෙලෙස් නැත්තම් ඉතින් ආයි දඟලන්න දෙයක් නැහැ. ආයි සුඛභාවයක් තියෙන ස්වභාවය හිතේ ස්වභාවය. හිතේ ස්වභාවය. ඔව්. nothing uh, unnatural. ඔව්. ඒක තමයි natural. natural. ඔය එක natural. මොකද ඒ කියන්නේ කෙලෙස් නැතිකම තමයි තියෙන්නේ නේද? ඔව්. ඉතින් දැන් කෙලෙස් කෙලෙස් වලින් තමයි මේ හිතේ තියෙන ප්‍රසාද, සැහැල්ලු, සරල ඒ ගතිය නිකන් වලක්වලා බර හිර වෙච්ච ආයාස කර වෙච්ච ස්ට්‍රෙස් වෙච්ච එහෙම ගතියක් හදලා තියෙන කෙලෙස් හරහා. එතකොට අර ටික අයින් වුණා නම් එහෙමනම් දැන් හිතේ නිතතින් පහළ වෙන්නේ අර යාට ආවේනික සැහැල්ලු සරල නික්ලේශී තත්ත්වයක් තමයි එහෙනම් පහළ වෙන්න තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම කෙනෙක් තවදුරටත් ඔය මේ ඉඳගෙන භාවනාවක් කරන එකේදී යමක් කරනවා වගේ ගතියක් තියෙනවද ස්වාමීන් වහන්සේ එතකොට? ඒක තමයි. දැන් එයාට ඔහේ ඉඳගෙන ඉන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට කොහොමද හිත හැසිරෙන්නේ කියලා බලත හැකි. නමුත් ඉතින් ඉඳගෙන ඉඳීම තුල නම් නෙමෙයි ලොකු දෙයක් වෙන්නේ. අර විවිධ කටයුතු ඔතන ටික වෙලාවක් යනකොට ආයේ හිර වෙනවා වගේ වෙනවනේ නේද? අන්න එතන. එහෙම අන්න එහෙම හිර වෙනවා නම් ආයේ ගිහිල්ලා බර වෙනවා නම් සමාධියකට හේතු වෙනවා නම් ඒ කියන්නේ ඉඳගෙන ඉන්න තේරුමක් නැහැ. ඊට වඩා හොඳයි නැගිටලා නිකන් සැහැල්ලුවෙන් පොඩ්ඩක් ඇවිදින එක නැත්තම් වෙන කටයුත්තක නිරත වෙන එක. ඒ වෙන කටයුත්තක නිරත වෙනකොට ආයෙත් හිත සැහැල්ලු වේවි. ආයෙත් හිත නිදහස් වේවි. ඒ ආයෙත් හිතේ තියෙන නිකන් අර ඇල්ලතර ගතියට ඒවි. නැතුව ෆ්‍රිජ් එකේ ෆ්‍රිජ් එකේ වාසය කිරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. දැන් නිකන් ඇල්ලතර වීම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපේ අම්මා වෙනුවෙන් මම ප්‍රශ්නයක් ඇහුවත් කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? බලමු මොකද්ද කියන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ දවස්වල මට දැනෙනවා මම වෙනදට වැඩිය හරියට ඉරිටබල් වගේ. කියන දකින දකින හැම දෙයකටම දැන් මටත් ඉතින් උපදේශක් දෙන්න බෑ. තරහ යනවා වගේ ගතිය ගොඩාක් වැඩි ස්වාමීන් වහන්සේ හැම දෙයක්ම වැරදියට වගේ ගන්න ගතියක් තියෙනවා. හ්ම් යාට මේ ධර්ම මේ කියන්නේ මෙහෙ පාත්‍ර ධර්මදේශනා කණ්ඩුන්නේ යාට යාගේ මේ ටැබ්ලට් එක කැඩිලා. හ්ම් එතකොට දැන් පොඩ්ඩක් ඉතින් බලන්න ඉතින් මොකද මේ ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. මොකද මේ ප්‍රශ්නේ වටපිට මොන හරි ප්‍රශ්නද? එහෙම නැත්නම් යා නිතර නිතර ප්‍රවෘත්ති බලනවාද? පත්තර බලනවාද? මේ මොනවෙන්ද මේ ඉරිටේෂන් එක එන්නේ කියලා චුට්ටක් ඉතින් බලන්න වෙනවා. මොකද යාට ලොකු දෙයක් කරන්න නැති වුණාම ඉතින් ඔය මොන හරිනේ අල්ලගන්නේ. ඉතින් ඒ වෙලාවට ටෙක් කරන්න නැති කෙනෙක් වගේ අර හැමදේ පොඩි පොඩි දේවල් කියන්නේ ඔය පරිසරයේ දැන් අපේ නංගිට බබාලා හම්බෙලා මට ගොඩක් වැඩ වැඩි. අර ඉදිකපල් ගතිය ගොඩක් වැඩි වගේ දැනෙනවා. අරවත් හේතු වෙන්න පුළුවන්. එයා කැමති නිදහසේ ඉන්න සහැල්ලුවෙන් ඉන්න නමුත් ඉතින් අර වගේ දැන් තත්වයකදී යාට ඉතින් ළමයි බලන්නයි ඉතින් අරවයි මේවයි ගොඩක් ආවම දැන් සමහරවිට හිත ඒකට නුරුස්නා ගතියක්. එයා එයාගේ කැමැත්තෙන් ඒකේ යෙදෙනවා නෙමෙයි. අකමැත්තෙන් නම් යෙදෙන්නේ. එයා නිකන් ඒක දැන් අනවශ්‍ය බරක් පැටවිලා අනවශ්‍ය වගකීමක් පැටවිලා වගේ නම් එයාට හැඟෙන්නේ. ඉතින් එතකොට එයාගේ ස්වාභාවිකවම ඔය වගේ නිකන් නොරුස්නා ගතියක එයා ඉන්න ඉඩ තියෙනවා. ඊට වැඩ වැඩි වුණාම එහෙම වෙනවා නේද? වෙනවා වෙනවා අනිවාර්යයෙන්. ඔව් ඔව්. ආහයි මොහොම පිං සිද්ධ වෙන සාමින්හන්ස. හොඳයි හොඳයි. ධර්මන්තරනේ සාමින්හන්ස. ඊළඟ තමක් ගැටලුව ගෙෂාන් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. නිවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේට ඇහෙනයි කියලා මම හිතනවා. ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ අද දේශනාව සෑහෙන හොඳයි කියලා මට තේරුණා. මට ඒකේ තව පොඩි විස්තරාත්මක ගතියක් තමයි වුවමනා වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කිව්වා සාමාන්‍යයෙන් ප්‍රතග්ජන මනුස්සෙක් ඒගොල්ලන්ගේ මොකක් හරි වරදක් වුණාම ඒක වහගන්න ගතිය තියෙනවා. හැබැයි මාර්ගඵලයකට පැමිණෙන කෙනෙක්ගේ ඒක වහගන්න නැතුව ඒක ගොඩක් වෙලාවට එලි කරන ස්වභාවයක්. ඒ වෙලේ දෙයක් ගැන ස්වාමීන් වහන්සේ අද කතා කරා. දැන් මගේ ප්‍රශ්නය ඇවිල්ලා මම දැකලා තියෙනවා මේක සාමාන්‍යයෙන් මගේ මට තියෙන මම ඒක හුඟක් අයිඩෙන්ටිෆයි කරලා තියෙනවා මගේ ළමයි දෙන්නකත් මම හුඟක් වෙලාවට ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳලම මම උපදෙස් දෙන දෙයක් the moment you make some mistake mm -hmm. and identify yourself accept the, uh, the wrong and apologize. That is the best thing you can do. Hmm. මම ඒක හුඟක් වෙලාවට කියන දෙයක් ඒගොල්ලන්ගේ ඒක මම හිතනවා මෙහි society එකේ හුඟක් කට්ටියට තියෙනවා කියන එක. ඒක මෙහි uh, එතකොට බුද්ධඝමේ කට්ටියට පමණක් නෙවෙයි ඒක සාමාන්‍යයෙන් අන්නාගේ මිත්‍යයන්ටත් uh, මෙවැනි කැරක්ටරිස්ටික් මම දැකලා තියෙනවා කියනවා කියන එක. හරි. එවැනි ස්වභාවයකදී කොහොමද මේක අයිඩෙන්ටිෆයි කරගන්නේ මේගොල්ලන්ගේ මොකද්ද තියෙන ඵලය කියලා. හ්ම්. දැන් මට ඒක තේරෙනවා මං වෙනුවෙන් මම මේක බලන්නේ කොහොමද මගේම එක සහවුරු කරගන්නේ කියන එක. ස්වාමීන් වහන්සේට මට පොඩ්ඩක් තව විස්තරාත්මකව ඒක කියන්න පුළුවන්ද කියන විස්තරේ තමයි මට දැනගන්න ඕනේ දැන්. ඔව් දැන් ටිකක් මම මම තේරුම් ගත්ත ප්‍රශ්නේ තමයි දැන් ඔය කල්චර් එක නිසා ඒතර නිකන් යන මේ ස්වභාවය නිසා ඒක නිකන් අපිට මේ සමාජයේ විසින් දාපු ගුණයක් වෙන්න පුළුවන්. එකක් තමයි එතකොට ඒ නිසා මහත්මයා තමන්ගේ දරුවන්ට කියලා තේනවා. ඉතින් අපේ දරුවන්ගේ අතින් වැරද්දක් සිද්ධ වුණොත් ඒගොල්ලෝ ටක් ගාලා එතකොට ඇපලොජයිස් කරනවා. ඒක දැන් ඒගොල්ලන්ගේ ඇඟේ තියෙනවා. ඒකද මේ ඒතර ඒකයි ඇත්ත වශයෙන්ම අර ගුණයක් දිනු කළා මාර්ගඵලයකටපත් වෙච්ච කෙනෙක් වරද නොසංගවා ප්‍රකාශ කිරීමයි කියන දෙක වෙන් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේද මහත්තයා අහන්නේ. එක්සැක්ට්ලි. හරි. හරි. ඉතින් ඇත්තට මට හිතෙනවා දැන් ඔතන ඔතන මේ ඒ කතා කරපු කරුණු වල ඔය කාරණේ ඇවිල්ලා එකක් තවත් කාරණා ඉතින් අතරම හයක් තියෙනවා. ඒ කෝසම්බිය සූත්‍රයේදී ඒ ditthිගත පුජ්‍යලයක් නැත්නම් ditthi සම්පන්න පුජ්‍යලයක් සෝතාපන්න පුජ්‍යලයක් ගාව තියෙන ඒ යම් ලක්ෂණ හයක් හෝ හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඔය ඇවිල්ලා එක එකම එක කාරණාවක් විතරයි අපි ඔය කතා කළේ. ඒ කියන්නේ වරදක් සිද්ධ වුණොත් ඒක සංගවන්න නැතුව ප්‍රකාශ කිරීම කියන එක ඒක નિවර්දි කරගන්න උත්සාහවත් වීම කියන එක ඒක ඇවිල්ලා එක ගුණයක්. තවත් හැබැයි ගුණ හයක් තේනවා. උදාහරණයක් වශයෙන් අර අපි අද කතා කරපු අර ඕනම ක්ලේශයක්. ඕනම ක්ලේශයක් හිතේ පහළ වුණොත් එයාට ඒක දැනුවත්වමයි ඒක තියෙන්නේ. දැනුවත් විතික්‍රමණයක් වුණත් දැනුවත්වමයි විතික්‍රමණයක් වෙන්නේ. ඒ කියන්නේ එයාට හොරෙන් එයාට එයාගේ ඇස් වහලා ක්ලේශයක් පහළ වෙන්න බෑ. ඒතර ඒක ඇවිල්ලා එතන පහසු එකක් නෙමෙයි. දැන් හිතන්න දරුවෙක් වෙන්න පුළුවන් වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ එයා යම් වරදක් කරන්නත් පුළුවන්. හැබැයි ඒ කරද්දී මේ කෙලෙසයකට අහු වෙලයි මේ කරන්නේ කියලා දැන දැන තමයි මේ කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒක කරනවා කියලාවත් නියමයක් නෑ. ඒක නොකර ඉඳීම තමයි වැඩියෙන් තියෙන්නේ. දැන් ක්ලේශයක් පහළ වුණා. අපිටම ද්වේෂයක් පහළ වුණා. දැන් ඉතින් කෙනෙකුට බනින්න හිතුණා. දැන් වෙන ද්වේෂය තියෙනවා. ද්වේෂය දැකගෙන එයා ඒක එතනින්ම හැන්ඩල් කරගත්තා. ඉන් එහාට ගියේ නෑ. එතකොට අර ක්ලේශය හිතේ පහළ වුණ බව හොඳටම දැන දැන තමයි යා කටයුතු කළේ. ඉතින් ඒක ඒ පරිඋත්ථාන මට්ටමේ පහළ වෙන ඕනම ක්ලේශයක් ක්ලේශයක් වශයෙන් හඳුනා ගැනීමේ කුසලතාවය තවත් ලක්ෂණයක් වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ තව දැන් හිතන්න දැන් එයා බණක් භාවනාවක් කරන සීලයක් සමාධියක් ප්‍රඥාවක් දියුණු කරන කෙනෙක් ඒ නිසා හැබැයි යාට යම් යම් වගකීම් පැවරලා තිනවා, වැඩ පැවරලා තිනවා. ඉතින් ඒවැත් නිරත වෙන්න සිද්ධ වෙනවා. එතකොට බුදුහාඳුරු කියන හැබැයි මෙයා අවස්ථාවක් ලද වහාම තවදුරටත් අර තමන් වඩන ප්‍රතිපදාව දියුණු කරන්න තවදුරටත් ඒක වඩන්න උත්සාහන්ත වෙනවා. ඔන්න ගුණයක් තියෙනවා. ඊට පස්සේ මෙයා ධර්මයක් ඇහුම්කන් දෙනකොට හොඳට ඒ විතර කන් යොමු කළා ඒක අහනවා. ඒක තවත් එකක්. ඊට පස්සේ ඒ අහන ධර්මයේ හරහා එයා තුලත් අර වඩපු දහමක් තියෙන නිසා හොඳට ඒකත් එක්ක කනෙක්ට් වෙනවා, ඒකත් එක්ක සමගාමී වෙනවා. ඒක හරහා පුදුම බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්නවා. මොකද මේ තමන් වඩන දහමමයි ප්‍රකාශ වෙන්නේ. තමන්ගේ ගුණයමයි ප්‍රකාශ වෙන්නේ. තමන් යන මාර්ගයමයි ප්‍රකාශ වෙන්නේ කියලා අර ඒකත් එක්ක පුදුමාකාර ඒකාත්මීය වීමක්, සම්බන්ධ වීමක්, හදවතින් බැඳීමක් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒත් තවත් එකක්. තව ඔන්න ඒ වගේ ඉතින් පැති කීපයක්ම පෙන්නනවා මේ සෝතාපන්න පුජ්‍යලයේගේ තියෙන ලක්ෂණ වශයෙන්. ඉතින් ඒවා බුදුහාඳුරු කියන්නේ මේවා නැවත නැවත බලන්න. මේවා විමසන්න. තමන්ගේ හිත තුළ මේවා ක්‍රියාත්මක වෙනවද? මේ වගේ හැකියාවන්, මේ වගේ කුසලතාවයන් මේ හිතේ දැන් බලපවත්වනවද කියලා නැවත නැවත විමසන්න කියන කාරණේ තමයි කියන්නේ. ඒ නිසා දැන් ඇතම් දේවල් ඇත්තටම කල්චර් එක නිසාම ආවයි කියලා කියන්න අමාරුයි. ඒ කියන්නේ යම් ද මහත්ය කිව්වා වගේ යම් යම් ಗುಣ තියෙන්න පුළුවන් අපිට අපේ ස්වභාවයෙන් අපේ වැඩිහිටියෝ නිසා අපේ දෙමව්පියෝ නිසා ඒ ಗುಣ ඇති වෙලා තියෙනවා. හැබැයි ඔක්කොම එහෙමයි කියලා කියන්න බෑ. ඒ ස්වාමීන් වහන්සේ මට ඒක හොඳටම තේරුණා. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අමහර වෙලා දැන් ධර්ම සාකච්ඡාවලදී ධර්ම දේශනාවලදී අහගෙන ඉන්නකොට මම ඒක හුඟක් වෙලාවට සංසන්දනය කරනවා ඒක මට හොඳට තේරෙනවා මේ තේරෙන එක මම රිලේට් කරගන්නවා කොහොමද මට මේක වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේක progressively development එකක් තියෙනවා කියන එක මට හොඳටම තේරෙනවා. ඔව්. හොඳයි ස්වාමීන් වහන්සේ මේ ටික තමයි මට දැනගන්න ඕම නැගතිබ්බේ තුනුවන් සරණයි. හොඳයි හොඳයි. දරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව අනුලට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි පින්වත් වහන්ස. ඔව්. මේ කලින් ප්‍රශ්නය සාකච්ඡා කළ නාම රූප ගැන. ඔව්. නාමය වශයෙන් ඇඳි වේදනා සංඥා සංකාර පස්ස මනස්ක. එතකොට ඒ අවස්ථාවේදී නාම රූපයක් ඇති වෙනවා කියලා කිව්වා. එතකොට මට පැහැදිලි වුණා නාමයකදී රූපයක් ඇති වෙන්නවද නැද්ද කියන එක. හ්ම්. අහ මෙහෙම කියත හැකියි. අතම දැන් හිතන්න හිතන්න දැන් අරූප ලෝකයකදී දැන් අරූප ලෝකයක ගත කරන කෙනෙක්ට ඉතින් එතන යාට එතන යාට තියෙන්නේ නාමස්කන්ධ විතරයි. වේදනා වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරනේ එතකොට එතන තියෙන්නේ. ඒතර එතනදී එතනදී අතර අතර අපිට රූප ගැන කතා කරන්න විදිහක් නැහැ. මොකද එයා ඉන්නෙම අරූප ලෝකයක. හැබැයි යාගේ හිතේ රූප ඡායාවන් පහළ වෙන්න පුළුවන් ඉතින්. ඒ ස්වාමීන් වහන්සේ මෙතන ස්පර්ශයක් ඇති වෙන්නේ නාමය ස්පර්ශ කිරීමද රූපය ස්පර්ශ කිරීමද ඔව් නාමය නාමය ස්පර්ශ කිරීමෙන් කියලා කියන්න පුළුවන් ඉතින් මොකද රූපයක් කියන එක භෞතික වශයෙන් සතර මහා ධාතුන්ගේ ස්පර්ශයක් සිද්ධ වීමම අත්‍යවශ්‍ය නැහැ ඉතින්. එහෙම. ඔව්. හොඳයි. හොඳයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව ශාන්ති මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවන් ස්පර්ණයි ගෞරවනීය ප්‍රිම ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ශක්ති අරි පුද්ගලයේ අභ්‍යන්තරින් දැක්කවද ඒ හමු වුණු Tamanට ඒ කියන්නේ ඒ බාහිර රූපය අභ්‍යන්තර රූපය කියන්නේ උපාදාය රූපයනේ. ඒක Taman වැටහුණොත් මේක බොරුවක් මේක සත්‍යක් නොවේය කියලා තමන් අවබෝධ ඥානයකින් වටහා ගත්තා. නිකන් නෙමෙයි. එතකොට ඒ අවබෝධය ඒක බොරුවක් වී වැටුනොත් තමන්ට පංච උපාදානස්කන්ධයක් හදවතේ උපදින්නේ නෑ නේද ස්වාමීන් වහන්සේ. අනික ඒ වගේ අවබෝධ වීම මච්චේ ඥානෙද කියලා දැනගන්න කැමතියි. එතකොට ශුන්්‍යතාවය තමයි ওই අවස්ථාවේ දකින්නේ ස්වාමීන් වහන්සේ. මොකද බාහිර රූපයක් අභ්‍යන්තර උපාදාන රූපයක් කොහොමත් අපි ස්පර්ශ වෙන්නේ නැහැ මේ අවස්ථාව. හ්ම්. එතකොට ශුන්‍යතාවකේ දකින්නවා එතනින් එහාට යන්න ඕනද තවත් නිවන ගැන හිතන්න. නිවන ගැන අවබෝධ ලබා ගන්න. ඒකයි ප්‍රශ්නේ. ඔව් ඇත්තටම මෙහෙම කියත හැකි. දැන් කියන්නේ අපිට ස්කන්ධ තියෙනවා ස්කන්ධ අපි ගාව තියෙන කෙලෙස් නිසා උපාදාන වෙවි යනවා. ඉතින් එතකොට අපි ඒවා උපාදානස්කන්ධ වශයෙන් හඳුන්වනවා. නමුත් අපි විපස්සනාවක් වඩන්න වඩන්න උපාදාන කිරීම අඩුවීම හරහා දැන් අර ඒවා නිකන් හුදෙක් ස්කන්ධ බවට පත් වෙනවා. හුදෙක් සංස්කාර බවට පත් වෙනවා. නමුත් ඒකට දැන් උපාදානයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර උපාදානයක් සිදු නොවන தත්ත්වය අපි පවත්වා ගන්නවා නම් ඒක තමයි ප්‍රතිපදාව වෙන්නේ. ඒක තමයි තවදුරටත් අපි පවත්වන්න තවදුරටත් ඒ තුල හික්මෙන්න උත්සාහත් වෙන්න තියෙන්නේ. එතකොට එතකොට දැන් එහෙමනම් දැන් වෙලා තියෙන්නේ දැන් ඒ தත්ත්වය පැවැත් වූ පමණින් අපිට 100%ක් දැන් අපේ හිතේ කෙලෙස් නැහැය අනුසය ධර්මයන් පවා අපේ හිතෙන් ඉවත් වෙලාය කියලා එකපාර නිගමනය කරන්න බෑ. ඒ නිසායි අපි තවදුරටත් මේ ගමන යන්න තියෙන්නේ. මොකද උපාදාන නොකිරුණාට ඉදිරියේදී උපාදාන වෙන්න හැකියාවක් තියෙනවා. මොකද තාම අනුසය හිතේ තියෙන නිසා. ඔන්න ඔය අවධානම තාම තියෙන නිසා තවදුරටත් ඉතින් පරිස්සමේ තව මේ ප්‍රතිපදාව වඩමින් ඉදිරියට යන්නයි තියෙන්නේ. ඒක ඒක කලබලේ කරන ගමනක් නෙමෙයි. ඒක විවේකනිසිතං විරාගනිසිතං නිරෝධනිසිතං ඔස්සග්ග පරිණාමින් කියන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඒකයි. දැන් යන්න තියෙන නිකන් විවේක ගතිය එක. හිතට වැඩි යමක් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන නිකන් යන ගමනක් තියෙන්නේ. ස්වාභාවික යෙදුමක් තියෙන්නේ. අන්නේ ස්වාභාවිකව යෙදෙන්න ඉඩ දීලා අමුතෙන් කරනවා කියන හැඟීමක නෙමෙයි නිකන් කෙරෙන භාවනාවක යෙදෙන ස්වභාවයක තමයි යන්න තියෙන්නේ. එතකොට බාහිර දේවල් සම්බන්ධයෙන් දැන් එයාගේ හිතේ තියෙන විරාගී ගතියක්. ඊට පස්සේ සංස්කාර සමනය වෙච්ච ගතියක්, ප්‍රපංච සමනය වෙච්ච ගතියක්, විතර්ක සමනය වෙච්ච ගතියක්, තණ්හාව ෂය වෙවි යන අඩු වෙවි යන ගතියක්. හිත නිරන්තරයෙන් එතකොට නිදහස් නිදහස් කර කර යන ගතියක්. ඒක තමයි බුදුහාඳුරුව අවධාරණය කරන්නේ. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් කියලා එහෙම විස්තර කරන්නේ ඒකයි. ඉතින් එතකොට අපි උපාදාන නොකර සිටීම වැදගත්. ඒ උපාදාන නොකර සිටීමෙන් ওই වගේ ප්‍රතිපදාවක තව ඉතින් ඉදිරියට යාම වැදගත්. එහෙමයි ස්වාමීනි. ඒතර තත්ත තත්ත විපස්ස කියන්නේ මානසිකාර කරන කියන්නේ toy කිම නේද? ඔව් ඉතින් ඒ කියන්නේ එතන එතන ඔව්. විපස්සනා කරන්න ඕන. අන්න හරි. එතන එතන විපස්සනා කරන්න ඕනේ. ඔව්. හොඳයි හොඳයි. හොඳයි. හොඳයි හොඳයි. බන්දුජීව මහත්තයා මම ඔව් කියන්න. අවසන් ස්වාමීන් වහන්සේ අර මේ යෝෂි මහත්මියගේ අර ඉදිරිපත් කරපු මේකේ ප්‍රශ්නේදී ඒතොර ඒ මහත්මිය ක්‍රියා කරපු ආකාරය එතනදී පරිඋත්තාන විතික්‍රමන මට්ටමට කෙලස් නොඑන්න ඒ මහත්මිය කටයුතු කරා නමුත් අනුසේ මට්ටමෙන් ඒ කෙලෙසය තියෙනවා පවතිනවා කියලා හිතෙන්නේ නැද්ද ස්වාමීනි තියෙනවා තියෙනවා අනිවාර්යෙන් ඉතින් ඒක තමයි ඒ කියන්නේ හිතන්න දැන් අපි දැන් අනුසය මට්ටමේ තිබි තිබි දැන් එතරම් ලස්සන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි එතකොට දැන් අනුසය තිය අනුසය මට්ටමේ තියෙන ක්ලේශය පරිඋත් ทาน මට්ටමට ආවහම තමයි අපි දැකගත්තේ. එතනින් අපි තේරුම් ගත්තා මෙහෙම එකක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා කියලා. ඊට පස්සේ අපි ඊළඟ අවස්ථාවේදී ඒ පරිඋත් ทาน මට්ටමට එන්නත් නොදී මේක උපක්‍රමශීලීව වළක්වා ගනිමින් යනවා. හැබැයි මෙතන එක පැත්තකින් එතන අපිට ප්‍රශ්න කරන්න වෙනවා. එකපාරක් අපි මේ ක්ලේශය දැකගත්තාම ඇද්ද? නැත්නම් එකපාරක් නෙවෙයි අපි 10 පාරක් කියලා අපි දැකගත්තා. දැකගෙන ඊට පස්සේ ඒකෙන් හිත මුදවා ගනිමින් ඒකට පැන නගින්න නොදී, මතුවෙන්න නොදී අපි ආරක්ෂා වෙමින් යනවා. ඉතින් ඒ ප්‍රතිපදාව වැරදිද කියලා වෙන ප්‍රශ්නයක් එනවා. ඔව් ඔව්. ඉතින් අර ඇත්තටම අනුසයපත් දිට්ටමක තුරන් වෙන්න නම් ඇත්තටම අර දිත්තේ දිත්ත මත්තම් භවිස්සති ඒ වගේ ස්වභාවයක්ම පවතිලා එයාට ඇවිල්ලා ඉල්ලුවක් දුන්න. එහෙම ඒ වගේ ස්වභාවයකටම විතරයි නේද සාමාන්‍යවාස එතකොට අනුසය මට්ටමේ කෙලෙස් නැති වුණා වෙන්නේ. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් අපි දැන් මේ කතා කරපු ඒ මහත්මිය කතා කරපු එකේදීත් එයා පවත්වන්න ඕනේ හිත නිතරම ඒ මේ අනිශ්චිත භවක එයා හිත පවත්තන්න ඕනේ නිකලස් භවක හිත පවත්තන්න ඕනේ උපාදාන නොකරන තත්වයක එහෙම පවත්වා ගනිමින් හිත කොහෙවත් රඳවන්නේ නැතුව පිහිටවන්නේ නැතුව පවත්වා ගනිමින් යන මාර්ගය තමයි තව තව දියුණු කරන්න තියෙන්නේ. ඒක දියුණු කර කර යනකොට හැබැයි ඔන්න හිතන්න දැන් යම් යම් අවස්ථාවදී මතුවෙනවා අර ක්ලේශේ මතුවෙනවා. ඒ මතුවනාට පස්සෙත් අවස්ථා කීපයකදී එයා ඒක දැක දැක අත්හැරලා දානවා. ඊට පස්සේ හැබැයි ශක්තිමත් වෙනවා ඒ ක්ලේශයට මතුවෙන නොදීම අත්හැරලා දාන්න. නේද? එතකොට මට මට හිතෙනවා ඒකේ වරදක් නැහැ කියලා. මොකද එයා දැක මේ දැකලානේ අතහැරලා දැම්මේ. මේ අවස්ථාවේදී මෙන්න මේ බඳු ක්ලේශයක් පහළ වෙන්න පුළුවන් කියලා ඒ අවදානම දැකලා පරිස්සම් වුණා ඒ ක්ලේශය පහළ නොවි පවත්ව ගන්න. එතකොට ඉතින් මං හිතනවා වරදක් නැහැ කියලා. එතකොට ඉතින් අරක අහෝසි වෙලා යාවි. මොකද ඒ ඒ ඒ ට්‍රැක් එක ඕපන් වෙන්නෙම නැහැ. ඒ පැත්ත වැඩ කරන්නෙම නැහැ. අපි අපි අපි කොහොම අර නික්ලේශී බවම පවත්වගෙන යනවා. අපි අපි එහෙම කරනකොට කරනකොට අපි කියන්නේ ඒක යටපත් කරගෙන කාලයක් ඉන්දියට ඉතිහාම ඒක අහෝසි වෙනවා කියලා එහෙම හිතන්න පුළුවන් කියලා තමයි මගේ නම් අදහස. මොකද ඒ කියන්නේ අපිට ඒ කියන්නේ මෙතනින් අදහස් වෙන්නේ නැහැ හැබැයි දත් මිටි කාගෙන යටපත් කරගෙන ඉන්නවා කියලා. ඔව්. මොකද මෙතෙන්දී මෙතෙන්දී එතනත් ලොකු විශේෂ වැදගත්කමක් තියෙනවා. දැන් අපිට ඕනනම් පුළුවන් නිකන් ක්ලේශයේ යටපත් කරගෙන ඉන්නවා දත් මිටි කාගෙන ඉන්න දෙන්නෙම නැහැ. හැබැයි අර අපි වඩන ප්‍රතිපදාවේ ඒක නෙමෙයි කියන්නේ. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං කියනකොට ඊළඟ වසග පරිණාමයෙන් කියනකොට එහෙම தත්වයක් පවත්වන්න බෑ. අරකට පටහැනිනේ. අපි අපි වඩන ප්‍රතිපදා හැමතිස්සම නිදහස් ප්‍රතිපදාවක්. හිත සැහැල්ලුවෙන් තියෙන්න ඕනේ. කිසිම ස්ට්‍රෙස් එකක් තියෙන්න බෑ. කිසිම ආතතියක් තියෙන්න බෑ. ඒතොර හිත තියෙන නිකන් ඔහේ මතු පිට. ඉතින් ඕන හිත මතු පිට තියෙන නිසා, નિરાයාසයෙන් තියෙන නිසා, කිසිම ආයාසයක් යොදන්නේ නැති නිසා අර ක්ලේශය මතු වුණොත් ටක් ගාලා මතු වෙන්න අවස්ථාව එමට තියෙනවා. නේද? ඒ නිසා අපි මේ කකුලෙන් පාගගෙන වළක්වා ගැනීම නෙමෙයි මේ කතා කරන්නේ. කකුලෙන් පාගගෙන නම් වළක්වා ගන්න ඒක වැරදි. දැන් මේ කතා කරන්නේ අපි නිකන් හරීම සැහැල්ලුවෙන් ඉන්න හිත හිත කිසිසේත්ම ආයාසයෙන් කෙලස් වළක්වගෙන පාගගෙන ඉන්නව නෙමෙයි ඕන වෙලාවක මතුවෙන්න අවස්ථාව දීගෙන අපි ඉන්නේ. නේද? ඒ ඒ ඒ අවස්ථාව දීගෙන ඉඳිමින්ම අපි මේ ගමන යනවා. හැබැයි හැබැයි මේ මේ දැන් හිතන්න එහෙම එහෙම යන ගමනේ අපි දන්නවා අන්න අතෙන්දී අර වගේ අවස්ථාවකදී ක්ලේශය පහළ වෙන්න පුළුවන් කියලා අවධානමත් අපි දන්නවා. එතෙන්දී අපි නිකන් මේ සූදානම් ශරීරයෙන් එතෙන්ට යනවා. හිත තද කර ගැනීමක් හිර කර ගැනීමක් නෙමෙයි. එතෙන්දී අපි වෙන ඒ කියන්නේ එතන උපක්‍රමශීලීව එහෙම නැත්නම් ඊට ප්‍රතිවිරුද්ධ දේ එතෙන් දැන් අර යා කිව්වා වගේ ඒක දැන් ඉල්ලන්න කලින්ම එයාට දීලා දානවා. ඉතින් එතකොට එතකොටත් එතකොටත් අපි මේ හිත මේ හිත තද කරගෙන හිර කරගෙන දත් මිටි කාගෙන දීලා දැමීමක් නෙමෙයි කතා කරන්නේ. සැහැල්ලුවෙන්ම දීලා දාන්න ඕනේ. ඒතර එතන දීලා දැම්මට පස්සේ ඉතින් ආයේ හිතේ පහළ වෙන්න පුළුවන් කෙලස්. ඒව ගැන දැනුවත් වෙන්න ඕනේ. ඒකම ඉල්ලන්න කලින්ම දෙනවා කියන සිතුවිල්ල එන්නේ අනුසය මට්ටමේ යම්කිසි එකක් තිබිලා නේද ස්වාමීනි? එහෙමයි මට හිතුනේ. බලන්න ඕනේ තින් නේද? හිත නිකන් එයත් එක්ක නිකන් ගැටීමකින් මෙයා ඉතින් ඉල්ලුවාට පස්සේ මම දෙන්න ඕනේ ඊට වඩා හොඳක් දීලාම දානවා. එහෙම කියලා අර ගැටීමකින්ද මේක දෙන්නේ. බලන්න ඕනේ ඉතින් තමම තමන්ගේ හිතේ දිහාම බලන්න ඕනේ කොහොම මොන වගේ ආකල්පයකින්ද මම මේක දීලා දාන්නේ. මෙයාගේ මේ කරදරෙන් ගැලවෙන්න දීලා දානවාද? මෙයාට පාඩමක් උගන්වනවා කියලා අදහසින් දීලා දානවාද? නිකන් පලි ගන්න දීලා දානවාද? නේද? බලන්න වෙනවා. එහෙම නැත්නම් එහෙම නැත්නම් ඉතින් ඒ කියන්නේ ඒකට කෙලෙසයක් ඇති නොවෙන්න නම් මේක මගේ කටයුත්තක් එයාටත් එක්කම මේවා හදන එක කියලා ඉවරලා ඒක තමන්ගේ රාජකාරියම කොටසක් කරගෙන එහෙම වුණත් ඒක එතකොට ඒ කෙලෙස් ස්වභාවය නැති වෙලා යන්න පුළුවන් ඒක. හ්ම්. ඔය එහෙමත් කියත හැකියි. ඔව්. දැන් දැන් ඔව්. ඇත්තම සියුම් පැති. ඇත්තම හොඳයි ඉතින් ඔයා කතා කරන එක බොහොම සියුම් පැති කෙලෙස් වල එන නිකන් අපිට එකපාරට තේරුම් නොයන පැති ඉතින් අපි ඒවා තේරුම් ගනිමින් උත්සාහ කරමින් හිත කෙලෙසුන්ගෙන් මුදවා ගනිමින් ඉදිරියට යන්න තමයි තියෙන්නේ ඒකයි සමලත ඔබගේ ඔබ සාපදී වැඩිපුර කාලය ගත්තා හොඳයි හොඳයි සමාවාදීද හරි විදුක්ව නිරෝධ බව ප්‍රාර්ථනා කරනවා හොඳයි හොඳයි සන්නයි හොඳයි පින්වත් එහෙනම් අද දවසේත් අපි පැයකුත් විනාඩි 10ක වගේ කාලයක් ධර්ම දේශනාවකට සහ ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු.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 හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.